හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි අද මේ નિසරණවණේ පවත්වන 167 වෙනි භාවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ එහි මුලපිරීමක් වශයෙන් සියලු දෙනාම එකතු වෙලා নমස්කාරය කියමු නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා තස්ස බුද්දස්සෝ අරහතෝ සම්මා සම්බුද්දස්සයතෝ සම්මා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා තස්ස බුද්දස්සෝ අරහතෝ සම්මා සම්බුද්දස්සයතෝ එතකොට අද අපිට ලිඛිත ප්‍රශ්න කීපයක් ලැබිලා තියෙන බව තේරෙනවා. ඉතින් මම ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න වලින් අපේ සාකච්ඡාව පටන් ගමු කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ප්‍රශ්න හයක් තියෙනවා. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මූල ධාතුන්ගෙන් හැටගත් කය නැවති සංස්කාරය පවත්වා ගැනීම සඳහා සිතට එන විවිධ අරමුණු ආනාපාන සති භාවනාව තුළින් විදර්ශනා විදර්ශනාවෙන් අනිත්‍ය අනාත්ම වශයෙන් බොහෝ දුරට මීතිරිගල ආරණ්‍ය සේනාසන භාවනා වැඩසටහනකින් අවබෝධ විය. අහසේ හැටගත් දේ දුන්නක් යම්සේ මැකී යන්නේද මේ විදර්ශනාවෙන් අවබෝධ වේ. ඒ නිසා ඉදිරියටත් යෝගී අප සැමට මේ අනිත්‍ය සංඥාව කොයි කොයි ආකාරයෙන් වැඩි යුතු ඇද්දැයි පැහැදිලි කර දෙනෙමින් ඊතා ගෞරව নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. මුලින්ම ආවේ මේ මේ මේ මොකක්ද ඒකට කියන්නේ સિદ્ધාන්ත වශයෙන් අහන ප්‍රශ්නයක්. ඇත්තටම හුඟක් අපි බලාපොරොත්තු වෙන්නේ භාවනා කරලා භාවනා කරද්දී ආව ප්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් නම් හුඟක් හොඳයි. මොකද අපි වැඩසටහනේ මූලිකත්වය දෙන්නේ සතර සතිපට්ඨානය මුල් කරගෙන භාවනාව දියුණු කිරීම, භාවනාව වැඩි ඒ භාවනාව වඩනකොට Tamanට ආපු ප්‍රශ්න මොනවාද Tamanට මුණ පාන්න වෙච්ච ගැටලු සහගත තැන්. එතෙන්දි මොනවාද Tamanට ඉස්සරහට කරන්න වෙන්නේ? අන්න ඒ වගේ Tamanට ප්‍රායෝගිකව Tamanගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඉතින් සරලව මේ ප්‍රශ්නෙට අපි යමක් කියනවා නම් දැන් ආනාපාන සතිය සාමාන්‍යයෙන් අපි මුල් කොටස සලකන්නේ කායानुපස්සනාවේ කොටස. දැන් ආනාපාන සතිය ඔස්සේමත් අපිට සෑහෙන දුරක් යන්න පුළුවන්. ආනාපාන සතිය ඔස්සේම කායानुපසනාවත් වඩා ගන්න පුළුවන්, වේදනානුපසනාවත් වඩා ගන්න පුළුවන්, චිත්තානුපසනාවත් වඩා ගන්න පුළුවන්, ධම්මානුපසනාවත් වඩා ගන්න පුළුවන්. හැබැයි කෙනෙක් ඇතම් වෙලාවට කායानुපසනාව කොටසින් පස්සේ එක්තරා අන්දමකින් හිර වෙන ගතියක්, එහෙම නැත්නම් ඉන් එහාට යන්නේ නැති ගතියක් ඇතම් වෙලාවටපත් වෙනවා. එතකොට ඒ යෝගියාගේ විස්තර අහලා අපිට කරන්න වෙන්නේ හදාගත්ත කායන් මේ ආනාපාන සතිය යම් පමණකට සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන උපචාර සමාධි මට්ටමක් වගේ ඒ උපචාර සමාධි මට්ටමකටවත්පත් වෙලා නම් ඊට පස්සේ අපිට පුළුවන් මේ කය නිරීක්ෂණය කරන්න කයේ තියෙන විවිධාකාර ධාතු ලක්ෂණ නිරීක්ෂණය කරන්න භාවිතා කරන්න පුළුවන් අර හදාගත්ත එකඟ භාවය. හදාගත්ත සමාධි ලක්ෂණය. ඉතින් අතර මේ ප්‍රශ්නේදී පොඩ්ඩක් ඒ බඳු පැත්තක් තමයි කියවෙන්නේ ධාතු ලක්ෂණ මේ බලනවා කියලා. ඉතින් ඇත්තටම ආනාපාන සතිය හරහා අපි එතෙන්දී එතකොට කරන්නේ හුඟක් වෙලාවට අර කායानुපස්සනා කොටසේ තියෙන එක්තරාන්දමකින් අර විසිරිච්ච හිත එකඟ කළා යම් පමණක සමාධියක් දිනු කරගැනීමේ සමත උපක්‍රමයක් කියන්න පුළුවන්. නමුත් හොඳටම විපස්සනාවකට නැඹුරු වීමක් වෙන්නේ ඊට පස්සේ කයේ තියෙන අර සංවේදනාවන් නිරීක්ෂණය කරන්න පටන් ගත්තට පස්සේ. ඇතම් කෙනෙකුට මේක කරන්න ගියාම කයට හිත යොදවාම එකපාරටම මේ කියන්නේ ලොකු යමක් වැටහෙන්නේ නැහැ. මොකද මේ ආනාපානෙන් සමහරලාට හුඟාක් හිත සමාධිගත වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආනාපානේ හරහා හුඟාක් කාය පස්සද්ධිය වැඩි වෙලා තියෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ඒ තරම්ම කයේ යමක් තේරෙන්නේ නැහැ. අපි ඒ යෝගිය අනුව තේරුම් ගන්න සිද්ධ වෙනවා කොයි තරම් දුරට මේක දැන් වැටලද කියලා. ඉතින් කාය පස්සද්ධිය පැත්තෙන් කොයි තරම් මට්ටමකට ගිහිල්ලාද කියලා. ඒ අනුව ඉතින් ඒ ඒ අන්දමින් උපදෙස් දෙන්න සිද්ධ වෙනවා. කෙසේ නමුත් අපි හිතමු යම් පමණකින් ආනාපාන සතිය වඩ아가ගෙන හිතේ අවශ්‍ය පමණක සමාධියක් දියුණු කරගත්තා නම් ඊට පස්සේ කය දිහා සාමාන්‍යයෙන් සමස්තයක් වශයෙන් බලනකොට කයේ යම් යම් තැන්වල ඔය ධාතුන්ගේ විවිධාකාර ලක්ෂණයන් පේන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් සතර මහා ධාතුවක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. පඨවි ධාතුව, ආපෝ ධාතුව, ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියලා මේ ධාතුන් හතර අපිට කතා කරන්නේ ඒගොල්ලන්ගෙම භාෂාවකින්. ඉතින් ඒ භාෂාව යෝගාවචරය දැනගත යුතුයි කියලා ඔය මාතර ඥානාරාම සාන්නහන්සේත් විශේෂයෙන්ම උන්වහන්සේගේ පොත්වල එහෙමත් සඳහන් කරනවා. කියන්නේ අපිට මේ ධාතුන් තේරුම් ගන්න වෙන්නේ ඒගොල්ලෝ කතා කරන භාෂාවෙන්. උදාහරණයක් විදිහට පටවි ධාතුව අපිට කතා කරන්නේ මේ තද ගති ලහරහා. නැත්තම් මු르දු ගති හරහා නැත්නම් බර ගති සැහැල්ලු ගති හරහා නැත්නම් ගොරෝසු ගති සියුම් ගති සිනිඳු ගති හරහා ඉතින් ඔය වගේ අපි අර ඒ ඒ ධාතුවට ආවේනික වෙච්ච ලක්ෂණ හරහා ඒ ධාතුව හඳුනා ගන්නවා ඉතින් ඇත්තටම භාවනා කරන්න ගියාම මේ මේ ලක්ෂණය මෙන ධාතුවටද අදාළ කියලා දැනගැනීමත් වටිනවා හැබැයි භාවනා කරන මොහොතේදී ඒව ගැන ලොකු ඒ කියන්නේ අපිටම තද ගතියක් දැනෙනවා. ආ මේ නම් පටවි ධාතුයයි පටවි ධාතුයයි පටවි ධාතුයයි කියලා ඔහම අපි මානසිකාරයක් කරවීමක් නෙමෙයි මෙතන කරන්නේ. හොඳට අර තද ගතියේ හොඳට හිත පිහිටුවීම. බොහොම මධ්‍යස්ත සිතින් සැහැල්ලු සිතින් එකඟ වෙච්ච සිතකින් ඒ සද ගතිය තුල හොඳට හිත එකඟ කිරීමක් බලාපොරොත්තු වෙන්නේ. මෙතෙන්දී අපිට අපේ පොතින් පතෙන් ඉගෙනගත්ත දේ නැත්නම් සුත්තමේ ඥානකින් අරගත්ත දේ එකපාරට අපි තර්කානුකූලව එතෙන්ට දැමීමක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. අර දැනට අස්පනා අපිට ප්‍රත්‍යක්ෂයක් වශයෙන් අත්දකින්න දේ තුල හොඳට নিমগ্ন වෙලා ඒ තුල තවදුරටත් ඒක හොඳින් තේරුම් ගැනීමයි බලාපොරොත්තු වෙන්නේ. ඇතම් කෙනෙක් ඉතින් ඔහොම කරගෙන කරගෙන යනකොට ඔන්න හිත එතන එකඟ වෙන්න පටන් ගන්නවා. නැත්නම් ඒ ධාතු ලක්ෂණේ ඔන්න නොපෙනී යන්න පටන් එතකොට ඉතින් කය වෙන තැනක ධාතු ලක්ෂණයක් මතුවෙනවා නම් එතෙන්ට අපිට අවධානය යොමු කරන්න පුළුවන්. ඒතන බොඳ වෙලා යනවා නම් ඔන්න තව තැනකට යොමු කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මුළු කයෙම මේ මේ අවස්ථාවේදී මේ ධාතු මනසිකාර මට්ටමේදී මුළු කයම වළංගුයි භවනාව සඳහා. මුලින් අපේ ආනාපාන සතියෙදී නම් අපේ මේ අවධානය පවත්වන්නේ නාසිකාග්‍ර ප්‍රදේශයේ පමණයි. නමුත් දැන් මුළු කයේ ඕනම තැනකට අපිට යහුසුලුව අපේ අවධානය යොමු කරන්න පුළුවන් නම් මේක කොයි වෙලාවෙ මතුවෙනවද දන්නේ මේ මුළු කයේම ඕනම තැනක ඕනම අවස්ථාවක මේ ධාතුන් හතරේ යම් උත්සන්න භාවයක් මතුවෙන්න පුළුවන්. එතකොට හරිම හරි එක්තරා අන්දමකින් සෑහෙන අවදිමත් භවකින් මේ යෝගාවචරය පසු වෙන්න ඕනේ. ඒ අවදිමත් භවෙන් ඉඳලා මේ කය දිහා සමස්තයක් වශයෙන් බලනකොට ඔන්න යම් තැනක යාට වැටෙනවා මෙන්න මේ තැන දැන් යම් පමණක සංවේදී ස්වභාවයක් තියෙනවා කියලා. අන්න එතකොට යහුසුළු එයා එතනට සම්පූර්ණයෙන් මනස යොදවන්න ඕනේ, හිත යොදවන්න ඕනේ. හිත යොදවලා එතන බලන්න පටන් ගන්න ඕනේ. එතකොට ඇත්තටම අපි අර නාසිකාග්‍රය ප්‍රදේශයේ හදාගත්ත එකඟ භාවය ක්‍රමානුකූලව අතෙන්ට මාරු වීමක් සිද්ධ වෙනවා. මාරු වුණාට පස් ඒකත් ඉතින් සෑහෙන පුහුණුවක් කරලා ගන්න ඕනේ. මොකද එකපාරට මාරු වෙන්නේ අපි දැන් හුඟක් වෙලාවක් නාසිකාග්‍රේ ප්‍රදේශය අපි තුමුම අවුරුදු ගාණක් තිස්සේ මෙතන පුරුදු කරපු හිත එකපාරට දැන් දන හිසේ සංවේදී බවක් බලන්න ඕනේ කියලා හිතුව පමණින් මෙතෙන්ට යන්නේ ඉතින් එතන වෙලා එතන හැබැයි බලාගෙන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ඔන්න ටික ටික ටික ටික මෙතෙන්ට මාරු වීමක් වෙනවා. සම්පූර්ණ එකඟ භාවයක් ඔන්න දනහිස ප්‍රදේශයේ එන්න ගන්නවා. එතකොට තමයි හොඳට මේ ධනහිස ප්‍රදේශයේ තිබුණා නම් යම් සංවේදී බවක් නිරීක්ෂණය වෙන්න පටන් ගන්න. අපි තුමු ඊළඟට වෙන තැනකට යනවා. එතකොට දැන් ඒ වෙන තැනට ආයෙ හිත නංවන්න ඕනේ. එතකොට අර මේ ධනහිසේ තිබිච්ච එක දැන් මේ ධනහිසට යවන්න නම් හසේ එතන එතන නැවත නැවත එතන නංවන්න ඕනේ. එතන නැවත නැවත හිතාර්ක යොදන්න ඕනේ. එතකොට තමයි එතෙන්ට යන්නේ. ඉතින් මේ විදිහට මුළු කය පුරාම හොඳට මේ මානසිකාරය යොදවන්න හොඳට නිරීක්ෂණය කරන්න සෑහෙන පුහුණුවක් අවශ්‍යයි. ඒ නිසා ඔය ප්‍රදේශයේ ඉතින් සෑහෙන කාලයක් ගන්න වෙනවා. මහ අපිට මේක කියන්නේ ඊළඟ පියවර මේකය කියලා දැනගත්ත පමණින් ඊළඟ පියවරට යන්න බෑ. මේක අපි පුහුණු කළා අත්දැකීම අත්දැකීම් හරහා යා යුතු වෙනවා. ඉතින් අපි මේවා සම්බන්ධයෙන් ඉස්සරහට කතා කරමු. ඉතින් මම ආරාධනා කරනවා තම තමන්ගේ භවනා අත්දැකීම් ඉදිරිපත් කරන්න. ආ භවනා අත්දැකීම් ඉදිරිපත් කළා තමයි ඒ හරහා තමයි අපිට ඊත් ඉස්සරහට මොකද්ද කරන්න තියෙන්නේ? තව කරපු විදිහේ යම් වර්ධනයක් කරගන්න මොනවා මොනවා හරි උදව්වක් වෙන්න පුළුවන්ද කියලා අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. අතිපූජනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාස නිරීක්ෂණය කරමින් සිටියේදී කෙටි වේලාවක් තුලදී මූල කර්මස්ථානය නොදෙනී නොදෙනෙන තත්වයක් ඇතිවිය. එහෙත් ඒ තත්වය වෙනස් වෙමින් සිතට බාහිර දේවල් අරමුණු විය. මා දුටු දේ මෙයයි. ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙසක් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට නිර්වාණ අවබෝධය ලැබේවා. දුටු දෙය මොකද්ද? ආශ්වාස ප්‍රශ්වාස නිරීක්ෂණය කරමින් සිටියේදී කෙටි වේලාවක් තුලදී මූල කර්මස්ථානයේ නොදෙනෙන තත්ත්වයකට පත් ඇති විය. ඒක තමයි එච්චරයි. විස්තර ඇත්තටම මදි. තව ටිකක් විස්තර ලියන්න. මම අලුත් කෙනෙක් ඒක තමයි අලුත් කෙනෙක් වෙන්න පුළුවන්. අ එක්ක කාගේද ප්‍රශ්නේ අපි පොඩ්ඩක් විස්තර අහලා එහෙමනම් ඉස්සරහට යන්නත් පුළුවන්. කැමතිද ඉස්සරහට ඉදිරිපත් වෙන්න? ලියපු කෙනා. මොකද ඉස්සරහට නම් ඉදිරිපත් වෙන්න වෙනවා නැත්නම් අපිට අමාරුයි. <laughs> මේ කමන්නේ. අද ඉතින් පළවෙනි දවසේනේ. ඉතින් අපි එහාට යමු. ඔව්. උත්තරයක් නැහැනේ. ඔව් මේ කියන්නේ විස්තර කතා කරලා තමයි මේ යන්න තියෙන්නේ. නැතුව මේ කියන්නේ අඩමානෙට උත්තර දෙන්න අමාරුයි. <laughs> තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ මා අවුරුදු දෙකක පමණ කාලයක් සිට භාවනා කරන යෝගිනියක් මේ. මා දිනපතාම දිනපතාම පාහේ පරියංකේ පරියංක භාවනාවේ යෙදෙමි. මා ආනාපාන සති භාවනාව කරන්නට මුල් අවදියේ පටන් ගතිමි. මා භාවනාව පටන් ගත් විට මාගේ සිත එකඟ වෙනවාද යන්න මට ගැටලුවක් ගැටලුවක් නොකරගෙන සිත එකඟ වූවා හෝ නැතා මම පිටට දුවන සිත කමටහනට ඇද තබා ගැනීම ගනිමින් දිගු කාලයක් භාවනා කළෙමි. මෙසේ කිරීමේදී මම කයේ වේදනා ටිකින් ටික අඩු මට කයේ වේදනා ටිකින් ටික අඩු වෙමින් ක්‍රමයෙන් ආනාපානයට තබා ගැනීම ක්‍රමයෙන් වර්ධනය වුණි. උනිමි. එසේ වීමේදී කලක් මා පරියන්කේ භාවනාව කරන්නට ගත්තාම මා දැන් මෙතන යන්න කය දෙස බලන විට මම ආනාපාන මට ආනාපානය දැනෙන්නේම නැතුවා ගියා නැතුව ගියා. පසුව බලෙන් හුස්ම ගන්න වෑයම් කළා. ලොකු අපහසුාවක් පපුව හිර කරනවා වාගේ දැනෙන්නට විය. ගුරුෝදන් ගැනීමට මට කෙනෙක් ඒ අවදියේ නොතිබුණි. පසුව ගිය වසරේ නිස්සරණ වනේ වැඩමුළු දෙකකට සම්බන්ධ වූ යෙමි. මෙහෙට පැමිණි පසුත් ආනාපානය බැලුවාම මට හුස්ම දැනෙන්නට නොලැබුණි. ඉන්පසු මම පිම්බීම හැකිලිම මූලික කමඨහන් ලෙස භාවිතා කළෙමි. ඉන්පසු ක්‍රමයෙන් දිනෙන් දින එය දියුණුවන ලකුණු මට දැක ගන්නට ලැබුණි. එතෙන් පටන් අද වනතෙක් මම පිම්බීම හැකිලිම මාගේ කමඨහන බවට පත් කරගත් අතර එය භාවිතා කිරීමේදී කයේ කම්පන චංචන ගති ඊට දැඩි ලෙස දැනුනිමි. කෙනෙක් මාහත් කෙනෙක් මා එහාට මෙහාට පද්දනවා වාගේ කය සොලවනවා. ඇස් ඇරගෙන ඒ දෙස කිප විටක් බලා සිටිමි. කාලයක් යන විට එම දැඩිගත් දැඩි ගති ලිහිල් විය. දැන් මාස 3ක් පමණ සිට මා පරයන්කය පරයන්කයට වී මැදින් මා දැන් මෙතන යන්න සිතා පිම්බීම හැකිලිම බලන විට එයද අස්සු නොවන මට්ටමකටපත් වී සියුම් විදිහට මාගේ හිස පැද්දෙමින් කය තුල නාඩි වැටෙමින් වැනි ස්වභාවයක් හටගනී. ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට පැතු බෝධියකින් නිවන් සුව පතමි. ඇත්තරම මේ මුලින්ම කියන්න තියෙන දැන් අපි ආනාපාන සතිය නොදන්නාට පස්සේ මේ ඒක හයියෙන් හුස්ම ගන්නවා කියන්නේ මෙතනම තියෙන්නේ අපි නොදැනුවත්කමක් තියෙන්නේ. බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මේ ආනාපානය ක්‍රමානුකූලව සංසිඳනකොට ඒ සංසිඳෙන්නයි දෙන්න ඕනේ. අපි බලමු සාමාන්‍යයෙන් ආනාපාන සති සූත්‍රය වෙන්න පුළුවන් නැත්නම් කායानुපස්සනාවේදී මේ සතිපට්ඨාන සූත්‍රයේදී වෙන්න පුළුවන්. එතෙන්දී බුදුරජාන් වහන්සේ බොහොම පැහැදිලිව කියනවා දැන් සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති ඔය අවස්ථාව පසු කරාම ඔන්න පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති කියලා. ඒ කියන්නේ දැන් අපි හොඳට নিমগ্ন වෙලා හුස්ම බලන්න බලන්න හුස්මේ ස්වභාවය වෙන්නේ ඒක තැම්පත් වීම. ඒක මේ පස්සම්බනේ කියන කියන්නේ හොඳට තැම්පත් වීම. ඒතකොට අපි උදව් කරන්න ඕනේ තැම්පත් වෙන්නයි. ඒකයි සික්කති කියලා කියන්නේ ඒක ඒක ඒ අවස්ථාවේදී අපි අපිට කරන්න තියෙන්නේ අපි හයියෙන් හුස්ම ගන්න ගියොත් අර තැම්පත් වෙන ස්වභාවය ආයේ කැඩෙනවා. නැත්තම් ඒකට බාධාවක් වෙනවා. නැත්නම් අපි යොතින්දී සම්පූර්ණයෙන්ම කමටහන මාරු කරොත් ඒකත් සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක්. මොකද අපි මේ ඊටාම වටිනා කමටහනක් අරන් තියෙන්නේ. ආනාපාන සතිය කියන කමටහන. ඒකේ ඉස්සරහට යන්නයි අපිට තියෙන්නේ. ඒකේ අපි බලාපොරොත්තු වුණොත් මේ ආනාපාන සතිය මේ හුස්ම රැල්ල එකම තීව්‍රතාවයෙන් මුළු ජීවිත කාලෙම දැනේ කියලා එහෙම නෙමෙයි මේක සිද්ධ වෙන්නේ. භාවනාව වැඩෙන්න වැඩෙන්න ආනාපානෙ සියුම් වෙනවා. අපි ඒක මේ එක්තරා අන්දමකින් સિદ્ધාන්ත වශයෙන් දැන ගැනීම වටිනවා. ඒකම තමයි භාවනාවේ දියුණුව වෙන්නේ. එතකොට මේ ක්‍රමානුකූලව හුස්ම රැල්ල සංසිඳෙනවා. අපි ඒ සංසිඳෙන්න ඉඩ දෙනවා. අපි ඒ සංසිඳීම සඳහා අනුග්‍රහ කරනවා. ඒකයි පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛති. අපි මේ පස්සම්බණය වෙන, තැම්පත් වෙන, බොහොම සමණයටපත් වෙන මේ හුස්ම රැල්ලට හොඳට තවදුරටත් සමණය වෙන්න ඉඩ දෙනවා. එතකොට එයා තවදුරටත් සමණය වෙනවා. එතකොට හොඳට නාසිකාග්‍රේ ප්‍රදේශයේ ඔන්න හුස්ම එකඟ වීම නැත්තම් හිත තැම්පත් වීම සිද්ධ වෙනවා. මුලදී හොඳට අපි හිතමු ආස්වාස ප්‍රස්වාසයේ වැටහුණා. මෙන්න මේකයි ආස්වාසය, මෙන්න මේකයි ප්‍රස්වාසය, මේකයි ආස්වාසය, මේක ප්‍රස්වාසය කියලා ඔන්න හොඳට අපිට වෙන් කරගන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. ඉතින් ආධුනිකයින් සඳහා යමක් කියනවා නම් දැන් අපිට මුලදී ඔහොම කර කර ඉඳද්දී හිතට විවිධාකාර ඔන්න සිතුවිලි එනවා. සිතුවිලි ඔස්සේ ඉතින් දුවගෙන යනවා. එහෙම නැත්නම් සද්දයක් ඇහිලා ඔන්න කැඩෙනවා. එහෙම නැත්නම් වේදනාවක් ඇවිල්ලා කැඩෙනවා. ඉතින් මේ වෙලාවදී අපි හිත වික්ෂිප්ත කරගන්න නැතුව යම් අවස්ථාවක ඔන්න හිතේ සතිය පිහිටියානම් යම් අවස්ථාවක Tamanට තේරුණා නම් දැන් මං ඉන්නේ වෙන තැනක ඉන්න ඕන තැන නෙමෙයි කියලා මතක් වුණා නම් අන්න එතෙන් ඉඳන් නැවතත් ඒ ආනාපාන සතියට ගන්න. එතෙන්ට එතෙන්ට ගත්තට පස්සේ අපි හිතමු ලොකුවට හිතේ අර පිට යෑම හරහා ලොකු වික්ෂිප්ත භාවයක් ඇති වෙලා නැත්තම් ලොකු විපිලිසර භාවයක් ඇති වෙලා නැත්තම් අර වෙච්ච හානිය අවමයි. ලොකු හානියක් වෙලා නැහැ. නමුත් අපි අතින් දාගත්තොත් එහෙම මේ අපරාධි මේක උනේ එහෙම කියලා. එතකොට ඉතින් අන්න අපි අතිනුත් නීවරණ ටිකක් මේ එක එක්කාසු කළා වෙනවා. ඉතින් අපිට තියෙන්නේ වැම් අවස්ථාවක සිහිය එළඹ සිටියානම් සතිය පැමිණියානම් එතන ඉඳන් අර තියෙන මට්ටමේ ඉඳන් අරගෙන යන්නයි තියෙන්නේ. ඉතින් අපි හිතමු යම් පමණක සාර්ථක වුණා නම් ඔන්න සාර්ථක වෙනවා කියන්නේ ඔන්න හොඳට හුස්ම රැල්ලේම හිත පවතින්න පටන් ගන්නවා. ඔන්න මුලින් ආස්වාස ප්‍රසආස කියලා කිය කිය හිටිය කෙනාට ඊට පස්සේ බලන්න පුළුවන් කොහොමද මේ ඒ වගේ මෙනෙහි කිරීමකින් තොරවත් මේ කරගෙන යන්න පුළුවන්ද? මෙනෙහි කිරීමක් අවශ්‍ය වෙන්නේ අර හිත පිට යනවා නම් නැත්නම් හිතට අනවශ්‍ය විදිහට බාහිර අරමුණු වෙනවා නම් තමයි හුඟක් වෙලාවට මෙනෙහි කිරීමකින් වළක්වගන්නේ. හිත හොඳට තැම්පත් වෙන්න තැම්පත් වෙන්න මෙනෙහි කිරීමත් ඒ යෝගියාට බරක් වෙනවා. ඉතින් ඒ නිසා එයා බලන්න මේ බරක් අඩුවෙන් විතර්ක සමනය වෙන විදිහට කොහොමද ඊළඟට ඉස්සරහට යන්නේ. ඉතින් එයා ඊළඟට අන්න මෙනෙහි කිරීම ඕනනම් කෙටි කරන්න පුළුවන්. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාව මෙනෙහි කරනවා වෙනුවට 1යි 2යි කියලා මෙනෙහි කරන්න පුළුවන්. කියලා අන්න තව පොඩ්ඩක් හිත සැහැල්ලු කරලා දෙනවා. හොඳට තවත් මේක තැම්පත් වෙන්න ඉඩ දෙනවා. ඊට පස්සේ තව හොඳට දැන් තැම්පත් වෙනවා නම් අපි තුමු සාර්ථකුණා නම් අන්න 1යි 2යි කියන්නේ නැතුව හොඳට ඔන්න හුස්ම රැල්ල දිහා තව හොඳට සමීප වෙලා සියුම්ම යන හුස්ම රැල්ල දිහා ඔන්න තවත් බලනවා. ඔන්න එතකොට තවත් තැම්පත් වෙනවා. දැන් මේ අවස්ථාවේ තැම්පත් වුණායි මට හොයාගන්න බෑ කියලා ඔන්න හයියෙන් හුස්ම ගත්තොත් සම්පූර්ණ වැරදි. මොකද අපි අපේ ශික්ෂණය වෙන්නේ අපේ හික්මීම වෙන්නේ මේක තැම්පත් වීම සඳහා අනුග්‍රහ කිරීමයි. ඊට පස්සේ ඔන්න අපි හිතමු තැම්පත් වුණා. දැන් මේකෙදි නම් ඊට පස්සේ මේ යෝගය කරලා තින්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම ඔක්කොම අනිත් පැත්ත ගහලා දැන් පිම්බීම හැකලීමට අරන් තියෙනවා. අපි දැන් මේ පැත්තෙන් යනවා නම් පිම්බීම හැකලීමෙදිත් හැබැයි ඔයට හා සමානව සිද්ධියක් සිද්ධ වෙන්නේ. ආනාපානය තැම්පත් වුණාම වගේ පිම්බීම හැකලීම බලන්න බලන්නත් ඒකත් සූක්ෂම මට්ටමකටම තමයිපත් වෙන්නේ. මුලින් හොඳට රළුව නැත්නම් ඕලාරිකව පේනවා මෙන්න පිම්බීමක් මෙන්න හැකිලීමක් මෙන්න පිම්බීමක් මෙන්න හැකිලීමක් කියලා පේනවා. හැබැයි කාලයක් යනකොට යනකොට ඔන්න ඒකත් අර ආනාපානයේ සියුම් වුණා වගේ පිම්බීම හැකිලීමත් හොඳට සූක්ෂම වීමක් වෙන්නේ. මේ කොයි කමටහනෙත් ඔය සූක්ෂම වීමේ ලක්ෂණය සිද්ධ වෙනවා. අපි ඒක තේරුම් ගත යුතුයි. එතකොට ඔන්න සියුක්ෂම වෙන්න වෙන්න අපි ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. අපි එකපාරට ඔන්න වෙන කමටහනක් දැන් ඔන්න ආනාපානේ දැන් වැටෙනවා කියලා ආනාපානෙට දැම්මොත් ඉතින් හැමදාම ওই දෙක අතර මාරු වෙවි තමයි ඉන්න වෙන්නේ. එහෙම නෙමෙයි කරන්න තියෙන්නේ අපි යන එකේ දිගේ දිගට යන්න ඕන. ඒක සූක්ෂම වෙන්න අපි ඉඩ දෙන්න ඕන. ඔන්න අපි හිතමු දැන් පිම්බීම හැකලීම හරහා ඔන්න ටිකට යනවා. හොඳට ඔන්න ඒක සූක්ෂම වෙනවා, සියුම් වෙනවා. ඔන්න අපි ඒ සඳහා අනුග්‍රහ කරනවා. ඔන්න එතන දැන් Tamanට තේන දැන් ඉස්සෙල්ලා තරම් ලොකුවට දැනෙන්නේ නැහැ. හැබැයි සූක්ෂමව දැනෙනවා. ඊළඟට බලන්න පුළුවන් තින් ඉස්සරහට යන්න නම් අපිට එතනම තව ටිකක් ඉඳලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් කයේ දැන් පිම්බීම හැකිලීමට වඩා වෙනත් යම් ස්වභාවයක් වෙනත් ධාතු ලක්ෂණයක් ප්‍රකට නම් අන්න එතෙන්ට දැන් අපේ අවධානය මාරු කරන්න පුළුවන්. එතකොට මේ කයම දැන් ඔන්න කෙලින්ම ධාතු මනසිකාරයේ පැත්තෙන් අන්න මුළු කයේ ඕනම තැනක් අර මුලින්ම ප්‍රශ්නෙට කිව්වා වගේ ආනාපාන සතියෙන් ධාතු මනසිකාරයට යොමු වුණා වගේ පිම්බීම හැකිලිම කෙලින්ම තියෙන ධාතු මනසිකාරයේ මතමයි. ඉතින් එතනම කෙලින්ම ධාතු මනසිකාරයෙන් යන්න පුළුවන්. හොඳයි. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ අදිෂ්ඨාන කිරීමෙන් අනතුරුව මම සක්මන් භාවනාව ආරම්භ කළෙමි. මූලාරම්භයේදී සිත විස්තී ගියත් ක්‍රමෙන් සිත ගොනුවීමක් හඳුනාගත්තා. ලනුපැදුරේ ගැටෙන වම් පාය සහ දකුණු පායට හොඳින් සිත යොමු කළා. යොමු වුණා. මුලින්ම ගැටෙන්නේ විලුඹ කොටසකි. කොටසයි. අනතුරුව ඇඟිලි දක්වා බිම ගැටේ. එසවීමේදී මුලින්ම විලුඹ එසවේ. අවසානයේට පොළවේ ගැටෙමින් එසෙවෙමින් මහපට ඇඟිල්ල සමග ඒ ආසන්නයේ ඇති දෙවන ඇඟිල්ල ඇඟිල්ලයි බිම වදින මොහොතේදී සිසිල් බවද දැනේ මම බිම තබා වම බිම තබා දකුණ ඔසවන විට වම් වම් පායට මුළු සිරුරේ බර ඔසවන බව තේරෙයි পাය ගෙනියන විට ඒ සියල්ලෙන්ම නිදහස්ව සැහැල්ලුවක් දැනේ. ඉඳ හිට සිත විසිරී ගියත් නැවත අරමුණට ගැනීමට උත්සාහ කරමි. පාරයන්ක භාවනාවේදී ආනාපානයේ ආනාපාන සතිය බැලුවෙමි. සිත විසිර යාම බාධාත් කලත් සිත ගොනු කර ගැනීමට වීරිය කළෙමි. කෙසේ හෝ හිත එකඟ කර තරමක කර තරමක කාලයක් නාසය අග හුස්ම ගැනීම පිට කිරීම නිරීක්ෂණය කෙලිමි. ගැනීමේදී නාසය අගට සිසිලක් පිටුවීමේදී උණුසුමත් දැනුනි. ඒ අතරතුරේදී සිත විසිර යන්නේය. ඒ බව මෙනෙහි කරන්නෙමි. වරින් වර කයේ වේදනාවක්ද දැනෙන්නේය. නැවත එක්වරක් එක්වරක ඉරියව්වද මාරු කළෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මේ මේ තැන උපදේශ ලබා දෙන්නේ නම් මැනවි. තෙරුවන් සරණයි. හොඳයි. ඇත්තටම මෙතන ප්‍රගුණ කිරීමයි තව මේ කරන්න වෙන්නේ. අපි පොඩ්ඩක් සක්මන් භාවනාව ගැන ටිකක් කතා කරමු මේ ආධුනික යෝගීනුත් ඉන්න නිසා. ඒත් අපි සක්මන් භාවනාව පටන් ගන්නකොට ඔන්න සක්මන් මළුවට ගිහිල්ලා මුලින්ම භාවනාවක් ගැන ලොකුවට බරට හිතන්නේ නැතුව සක්මනේ පොඩ්ඩක් එහාට මෙහාට මේ සක්මනේ ගැන හුරු වෙන්න, සක්මන ගැන පුරුදු වෙන්න සක්මන් කරනවා. ඇවිදිනවා. ඊට පස්සේ අපි තේරුම් ගන්නවා ඔන්න මේ පමණ විදිහට දිගක් තියෙනවා. මේ තැන තැන්වල වලගඩලි තියෙනවා. මෙන්න මේ තැන්වල වැලි තියෙනවා. එහෙම කියලා ඉතින් අපිට යම් පමණක වැටහීමක් ලැබෙනවා. ඊට පස්සේ ඔන්න පුළුවන් මේ සක්මනේ කොනට පැමිණිලා ඇවිදිනකොට තමන්ගේ මේ පාදයන්ගේ ස්පර්ශයට මුලින්ම හිත තියන්න. ඇත්තටම මෙතෙන්දී යම් කිසි මේ නිශ්චිත වේගයක් නැහැ. තමන් සාමාන්‍යයෙන් ඇවිදින වේගයම පවත්වන්නයි තියෙන්නේ. දැන් ඇතම් කෙනෙක් හුඟාක් හිමින් ඇවිදින්න පටන් ගන්නවා. ඇතම් කෙනෙක් හුඟාක් වේගෙන් ඇවිදින්න පටන් ගන්නවා. එහෙම වුණාම වෙහෙසයි. ඒක නෙමෙයි ඇත්තටම තියෙන්නේ සාමාන්‍යයෙන් අපි ඇවිදින වේගයෙන්ම කය ඇවිදිද්දී කොහොමද මේ එතන එතන Tamanට දැනෙන දේ පිළිබඳව දැනුවත් වෙන්නේ. ඕක තමයි අභ්‍යාසය වෙන්නේ. ඒ වගේමයි ඇස් අරගෙනයි මේ සක්මන් භාවනාව කරන්නේත් නැතුව ඇස් පියාගෙනත් නෙමෙයි. ඒ වගේමයි මේ මුල් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ පාදයන්ගේ තියෙන චලනයන් එහෙම නැත්නම් අපිට පාදවල දැනෙන ස්පර්ශයන් මෙතෙන්ට අවධානය යොමු කිරීම මිසක් සක්මනේදී වෙනත් ආනාපාන සතිය වගේ දෙයක් වැඩිමත් නෙමෙයි. ඒ නිසා අපි මෙතන ලොකු අභ්‍යාසයක් තියෙනවා. මොකද අපේ චේතනාපූර්වකව හිතලා කරන යමක් තියෙනවා. අපි හිතලා තමයි ඇවිදින්නේ. ඒ වගේමයි අපි ඇස් අරගෙන ඉන්නේ. ඒ වගේමයි අපි අවට තියෙන පරිසරයටත් හොඳට විවෘත වෙලා නිසා යම් යම් බාහිර අරමුණුත් මේ බාහිර දේවලුත් පේනවා. ඉතින් මේ නිසා මෙහෙම ඔක්කොම මේ ප්‍රශ්න තියෙනකොට කොහොමද දැන් මම මේ වම් පාදයේ ස්පර්ශයේදී දැනුවත් වෙන්නේ? දකුණු පාදයේ ස්පර්ශයේදී දැනුවත් වෙන්නේ? ඕතනම තමයි අභියෝගය තියෙන්නේ. ඉතින් මේක කරන්න කරන්න බලන්න මුලදී ටිකක් අමාරුයි. හැබැයි මේ දේ හොඳට අභියෝගයක් විදියට පුලින් අරගෙන මේ දේ හොඳට වීරයවන්තව කරනවා නම් පස්සේ අනිවාර්යයෙන්ම සක්මනට කැමති වෙනවා. හුඟාක් යෝගීන් සක්මනට කැමති වෙනවා පරයන්කටත් වඩා. මොකද සක්මනේ අර ලොකු සතුටක් එකඟ බවක් හොඳට හදලා දෙනවා. ඒ නිසා දැන් මෙතෙන්දි මේ යෝගාවචරය ඇත්තම කළා තියෙන දේ නිවැරදි. එයා හොඳට සතිමත් වෙලා තියෙනවා. මුලදී එකපාරටම මේ විස්තර බලන්න අමාරුයි. මොකද හිත හුඟාක් එළියට යනවා. ඉතින් එයාට ඕනම් පුළුවන් වම දකුණ කියලා මෙනෙහි කිරීමක් පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ වම් පාදය පොළවේ ස්පර්ශ වෙනකොට මේ වදින්නේ වම් පාදයයි කියලා ඔන්න හිතිනුත් ඒක සනාත කරනවා. දකුණු පාදයේ පොළවේ වදිනකොට අන්න මේ වදින මොහොතේදී ඒ කියන්නේ වදින්න කලිනුත් නෙමෙයි වැදුනට පස්සෙත් නෙමෙයි වදින මොහොතේදී ඔන්න දකුණේ කියලා සනාත කරනවා. එතකොට අර වම දකුණ කියන එක මේ මෙනෙහි කිරීම අපි පාවිච්චි කරනවා හොඳට තව හිත ඒකරාශී කරගන්න. හිත පිට යන එක වළක්වලා මෙතෙන්ට නංව ගන්න. ඕක හොඳට සාර්ථකුණා නම් තමයි ඊට පස්සේ මෙනෙහි කිරීමත් අතහැරලා දාලා හොඳට මේ දැනුවත් වීම දැනෙන දේත් එක දැනුවත් වෙන්න පටන් ගන්නෙ. එතකොට ඒ ඒ බඳු දැනුවත් වීමක් තමයි දැන් මෙතන වෙලා තියෙන්නේ. ඒක හොඳයි. මෙතෙන්දී ඊළඟට තව ඉස්සරහට යන්න නම් තියෙන්නේ. තව අර අපිට මුලින් දැනෙන්නේ ඊටාම සුළු ප්‍රදේශයක්. පොළවේ පාදයේ වදිනකොට තද ගතියක් වගේ දෙයක් විතරයි ඔන්න මුලදී දැනෙන්නේ. නමුත් ඕක තව තව දියුණු වෙන්න දියුණු වෙන්න සම්පජඤ්ඤය ඇත්තටම වැඩෙනවා. සම්පජඤ්ඤය වැඩෙන්න වැඩෙන්න ඔන්න තමන් නොදුටු පැති තමන්ට පේන්න ගන්නවා. ඒ කියන්නේ තද ගතියක් විතරක් නෙමෙයි මෙතන තව විවිධාකාර ලක්ෂණ තියෙනවා. ඒ වගේමයි මේ පාදයේ එකම තීව්‍රතාවයෙන් නෙමෙයි මුළු පාදයටම මේ තද ගතිය දැනෙන්නේ. ඒ වගේමයි පාදයේත් විවිධ තැන්වල තමයි මුලින්ම ඕක ස්පර්ශ වෙන්න ගන්න. ඉතින් ඒ තොරතුරු ටික දැන් මෙතන ලැබිලා තියෙනවා. ඉතින් එතන සක්මන් භාවනාව ඇත්තටම හොඳට තේරුම් ගිය බවක් පේනවා. ඒක හොඳින් කරගෙන යන්න. ඊළඟට ඉඳගෙන කරන භාවනාවේදී එතකොට ආනාපාන සතිය තව හොඳටම කරගෙන යන්න. තාම කියන්නේ තවත් ඉස්සරහට යන්න කියලා අලුතෙන් කළ යුතු දෙයක් නැහැ. තව මෙතන මේ වැඩෙන ගුණධර්ම ටික තව ටිකක් වඩා ගන්න අවශ්‍යයි. ඒ නිසා උත්සාහයෙන් කරගෙන යන්න කරලා තියෙන ක්‍රමේ හරි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී ප්‍රථමයෙන් පාදවලට වැලි ස්පර්ශ වෙනවා දැනුනි. ඉන්පසු වම් පාදයේ උඩ අස්තියක වේදනාවක්ද දකුණු කකුලේ බත් කෙන්ඩේ මස් පෙරලෙන ගතියක්ද දැනුනි. ඉන්පසු පාදවල මස්ද අස්තිද රුධිරලාලද මැවෙන්න වුණා. ඊයේ මෙය ඊයේ බලපු වීඩියෝ පටිය නිසා මම කරගන්නා ලද ආදේශකයක්ද? මෙය නිවැරදිද? ආනාපාන සතියේ උදරයේ පිම්බීම හැකිලිම බැලුවෙමි. ඉන්පසු පෙනහළු පිම්බීම හැකිලීමට සිත ගියේය. මා යන්නේ වැරදි පාරකද? ඔබ වහන්සේ මඟ පෙන්වා දෙන සීක්වා. ඔව් අර මුලින්ම කියපු කොටස නම් ඇත්තරම මේ සමහර විට ඒ කියන්නේ අපේ හිතේ තියෙන සංඥාවන් අපි කරන කටයුත්තත් එක්ක නිකන් මිශ්‍ර වීමක් වෙන්න පුළුවන්. දැනට ඒක අමතක කරන්න. ඒ කියන්නේ ඇතම් යෝගීන්ට හැබැයි හුඟා ගැඹුරු සමාධියක් දිනු වෙච්ච කෙනෙකුට හැබැයි මේ ඇවිදිනකොට තමන්ට අංශු ස්වභාවයක් එහෙම නැත්නම් ධාතු ලක්ෂණ අභිබවා ගිහිල්ලා නිකන් මේ කයේ තියෙන කොටස් දැනීමක් නැත්නම් පෙනීමක් වෙන්න පුළුවන්. නමුත් මෙතෙන්දී නම් මේ දැන් අද පාම පළවෙනි දවසේ හින්දා බොහෝ විට වෙන්න පුළුවන් මේ අර බලපු දේ නැවතේ සංඥා වශයෙන් ඉස්සරහට පැමිණීමක්. ඒ නිසා කොහොමත් අපි මේ ඇහැට පේන දේ නෙමෙයි ගරු කරන්නේ. ඇහැට පේන දේ නෙමෙයි මුල් කරගෙන යන්නේ. විශේෂයෙන් දැනෙන දේ. දැන් එහෙනම් මේ අවස්ථාවේදීත් මේ ඇහැට මොනවාදේ පෙනුනත් ඒ ගැන අවධානය යොමු කරන්නේ නැතුව සක්මන් භාවනාවේදී බලන්න උත්සාහවත් වෙලා දැනෙන්නේ මොනවාද Tamanට ඒ වෙලාවේදී ඇහැට Tamanට විවිධාකාර දේවල් පෙනෙනවා ඒක අත්හැරලා දාලා දැන් පාදයේ ස්පර්ශයට යොමු කරන්න වම් පාදේ නම් මේ වෙලාවේදී ස්පර්ශ වෙන්නේ. ඒ ස්පර්ශය තුළ හොඳට හිත පවත්වන්න. එතන මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඊළඟ පාදයේ ස්පර්ශ වෙද්දී එතන හොඳට හිත නපවත්වන්න. එතන මොකද්ද වෙන්නේ කියලා බලන්න. හිත ඔන්න පිට යනවා නැවතත් ගෙනල්ලා තියාගන්නවා. ආයි පිට යනවා නැවතත් ගෙනල්ලා තියාගන්නවා. ඊළඟට උදරේ පිම්බීම හැකිලිම මේ කරගෙන ගිහිල්ලා තියෙනවා ඊට පස්සේ භාවනා වශයෙන් සක්මේ පරයන්කේදී ඒකේ කිසි වරදක් නැහැ. ඒක හොඳට හැබැයි මේ අවධානයෙන් ඉන්නකොට ඔතන උඩට ගන්නෙ නැතුව උඩට ගියොත් ඔන්න පෙනහළු වල අතනම පෙනහළු හරහා තමයි ඉතින් ඔය දේ සිද්ධ වෙන්නේ. ම්ම් කාගෙද කියලා කියන්න පුළුවන්ද ප්‍රශ්නේ? ඔව්. පොඩ්ඩක් ඉස්සරහට එන්න ඕන. මේ දිගටම දැන් පිම්බීම හැකිලිම භාවනාවමද දිගටම කළේ? මයික් එක ගන්න. හරි. මට අර හුස්ම රැල්ල වැදෙන තැනක් සාමාන්‍යයෙන් දැනෙන්නේ නැහැ. ඔව්. ඒ නිසා තමයි පිම්බීම හැකිලිම උදරයේ එක දැනෙනවා. ඔව්. ඒක දැන් හොඳට හැම පිම්බීමක් ගානෙම සතියෙන් ඉන්න පුළුවන්ද? හැකිලීමක් ගානෙම සතියෙන් ඉන්න පුළුවන් හැකියාව තියෙනවද? හැම වෙලෙම බෑ පහඳුනේ සමහර වෙලාවට හිත මෙයා වෙනවා. ඔව්. එතකොට ආයෙ තෙන්ට ගෙනියනවා හිත. ඊට පස්සේ තමයි අර පෙනහලු උඩට ගිහිල්ලා ඒක එහෙමනම් ඒක කරන්න එපා. ඒ කියන්නේ තාම මුලනේ ඉන්නේ. එතෙන්දී අපි කියන්නේ අවධානය පුළුවන් තරම් ඒ මුලින් අපි පැවැත්වුවේ අපිටම උදරයේ ප්‍රදේශයේ නම් මුලින් අල්ලගත්ත නිකන් ඒ තැන නම් එතනම තියාගන්න උත්සාහත් වෙන්න. මෙතෙන්දී අපි නිකන් එක්තරා අන්දමක නිකන් අර මේ ටෝච් එකක් එක තැනකට ફોકસ කරන්නේ, නාභිගත කරන්නේ. අන්න වගේ දෙයක් තමයි මෙතනදිත් පොඩ්ඩක් වෙන්නේ. අර යම් කිසි සීමිත ප්‍රදේශයක් අපි තෝරගන්නවා. අන්න එතන තමයි ටිකක් දැනෙන්නේ වැඩිපුර. දැන් කෙනෙකුට හුඟක් වෙලාවට මේ උදර ප්‍රදේශයක වහම මේ පෙනහලුවට පොඩ්ඩක් යටින් වගේ තමයි ඔයක හොඳට තේරෙන්න ගන්නෙ. එතකොට එතන හිත පවත්වන්න එතනින් උඩට පැනලා ඊළඟට ආයෙ පෙනහලුවලට හැරෙම යන්න ගත්තොත් ආයෙ ඕක සංකීර්ණ වෙනවා. ඒ හින්දා මෙතනම හිත තියාගෙන ඉන්න. ඒ කියන්නේ අමාරුයි. එක පැත්තකින් අමාරුයි මොකද හිත පයින්නවා. එක්ක පිට යනවා නැත්නම් වෙන තැනකට අවධානය යොමු වෙනවා වේදනාවකට යනවා. ඉතින් ওই වගේ තමයි මුලදී. මුලදී ටිකක් හිත මෙල්ල කරගන්න අමාරුයි. හැබැයි උත්සාහයෙන් කරන්න තියෙන දැන් මේ වෙලාවේදී මේ දැන් මෙනෙහි කිරීමක් කරනවද පිම්බෙනවා හැකිනවා කියලා මෙනෙහි කරනවද? මෙනෙහි කරනවා. හරි. මෙනෙහි කරමින් කමන්නේ මෙනෙහි මෙනෙහි කරනවා දැන් හොඳට උදරේ පිම්බෙනකොට පිම්බෙනවා කියලා මෙනෙහි කරනවා. හැකිනකොට හැකිලනවා කියලා මෙනෙහි කරනවා. එහෙම දිගට කරගෙන යන්න. තව තව ඉස්සරහට යන්න තියෙනවා. මෙනෙහි කරලා ඊළඟට අපේ හැමෝම නිකම්ම දැනෙන එකක් තියෙනවා. ඒ කියන්නේ අර පේශිවල චලනය දැනෙනවා. නෑ ඒවට මුකුත් දාන්න එපා. ඒ කියන්නේ දැන් පේශවල චලනයකේ උදරයේම පේශවලද? උදරයේමයි කිම්බීම හැකිලිම දැන් අර වචනයෙන් ඉසලා හිතනවා. හරි. ඊළඟට අපි හඳුනේ මේ ඒ ක්‍රියාව දැනෙනවා. ඔව්. එතකොට ඒ කියන්නේ මෙනෙහි කිරීම අත්හැරියද? මෙනෙහි කිරීම අත්හැරලා මේකත් එක්ක ඉන්න පුළුවන්ද? එහෙයි අපි හඳුනේ එහෙම හිටියේ හරිද දන්නේ ඔව් හරි. හරි. කිසිම වරදක් නැහැ. Tamante ඒ හැකියාව තියෙනවා නම් හිත පිට යන්නේ නැතුව මෙනෙහි කිරීමකින් තොරව හොඳට ඒ පේශි වල චලනයත් එක්ක හොඳට හිත පවත්වන්න පුළුවන් නම් වරදක් නැහැ. එතෙන්දී අර ආධුනික මට්ටමේදී අර එහෙම මෙනෙහි කිරීම අත්හැරියට පස්සේ ඔන්න ආයෙ හිතුවිලි එන්න ගන්නවා. ආයෙ හිත පිට යන්න ගන්නවා. එතෙන්දී ආයෙ ඔන්න මෙනෙහි කිරීම පොඩ්ඩක් හඳුල්ලා දෙන්න. මේක නිකන් අර මාරු කර කර බලන්න වෙනවා. හොඳට කරගෙන ගියාට පස්සේ ඔන්න හිත එකඟ එකඟ වෙන්න පටන් ගන්නවා. ඔන්න හොඳට Tamanට තේරෙනවා. ඔන්න දැන් Taman මෙනෙහි කරනවා. පිම්බෙනවා, හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. ඒ අතරේ Tamanට මේ කටයුත්තේම හිත පවතිනවා කියලා තේරෙන්න ගන්නවා. ඊට පස්සේ කරන්න තියෙන අපිට පොඩ්ඩක් මෙනෙහි කිරීමකින් තොරව මේක කරන්න බැරිද කියලා පොඩ්ඩක් මෙනෙහි කිරීම අතහැරලා මේ මුළු පිම්බීමේ ක්‍රියාවලියේම හිත පවත්වනවා. ඒ කියන්නේ දැන් මේ පිම්බීමක් කියලා අපි කිව්වහම ඕකේ එක දෙයක්ට වඩා මේකේ ක්‍රියාවලියක් නේ තියෙන්නේ. පිම්බීමක් වශයෙන් ඊටාම සුළුවෙන් පටන් ගන්නවා. ඒක හොඳට නියම වර්ධනය වීමක් තියෙනවා. ඊළඟට ඒක ඔන්න වර්ධනය වෙලා අවසන්ලා ඔන්න අවසන් වීමක් නතර වීමක් තියෙනවා. ඉතින් නිකන් ගිහිලා සම්පූර්ණයෙන් ඔන්න ඉස්සරහට ගිහලා නතර වුණා වගේ. සොන්න හැකිලීම ඊළඟට පටන් ගන්නවා. මේ හැකිලීම පටන් ගන්නෙදි තිතාම සිවුම පටන් ගන්නවා. ඒක ඔන්න ටික ටික දැනීම වර්ධනය වෙනවා. වර්ධනය වෙලා යම් අවස්ථාවක ඒකත් නිකන් ලිහිල් වීම පැත්තෙන් ඒක දැනෙන්නේ වැඩිපුර දැනෙන්නේ. ඒක ඔන්න හොඳට තේරලා ඒක අවසන් වෙලා ඔන්න ඒකත් නතර වීමක් වගේ තේරෙනවා. ඊට පස්සේ මේ දෙක අතර ආයෙත් නිකන් අර ආයි ඊළඟ පිම්බීම පිම්බීම පටන් ගන්න කලින් නිකන් ඒ තරම් යමක් තේරෙන්නේ නැති ස්වභාවයකුත් තියෙනවා. මේ මුළු චක්‍රයේම හිත පවත්තන්න. මුළු චක්‍රයේම බලන්න මට එක කොටසක්වත් මග හැරෙන්නේ නැති වෙන්න පුළුවන් ද මේ මුළු චක්‍රෙම අල්ලගන්න. කියලා හොඳට ඒ තුල හිත පවත්තන්න. මේකේ දැන් එහාට මෙහාට හිත දාන්න යන්න එපා. දැන් තමන් පැවැත්වුවේ එක්තරා තලයක නම් එක්තරා ප්‍රමාණයක නම් ඒ ප්‍රමාණයෙම හිත පවත්වමින් මේකත් එක්කම ඉන්න මෙහාට මෙහාට දාන්න එපා හිත. හොඳයි. ඔක දිගට කරගෙන යන්න. හොඳයි. හොඳයි. අවසන් ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක කීපයක අධ්‍යක්ීම් පහත දක්වමි. මූලික භාවනා අරමුණ ආනාපාන සතියයි. පරයන්කේදී ඉක්මනින් චිත්ත ඒකාග්‍රතාවයට පැමිණේ. බොහෝ අවස්ථාවලදී <clears throat> මනායතනයේ දෙස මුහුණට මුහුණලා බලා සිටින තත්වයක් ඇත. අරමුණ අරමුණු ඇත්තේම නැතිසේය. වරින් වර රැලි රැලි මෙන් සිතුවිලි මතුවන දනි. දකි. එහෙත් ඒවා ඉබේම වාගේ යටපත් වී යයි. තවත් පිටක සිරුර කිසිවක් නොදිනී මන ආයතනයේ අවකාශයේ සිට බලා සිටින්නක් මෙන් දැනේ. තවත් විටක සිරුර කිසිවක් නොදෙනේ. මනස කොහේ හෝ ඇති බවට යම්කිසි දැනීමක් kind of awareness දැනේ. තවත් විටක ඊතා තද සමාධිමත් ගතියකින් නිින්ද නොනින්දද අතරට යයි. ඊටමත් සතිමත් බවකින් සිටියෙමි. නැත්නම් ඒ කාලය තුල සිදුවේ කුමක්ද කියා නොදැනි. විමසිලිවත්ව සිටි අවස්ථාවලදී ඒ අවස්ථාවෙන් සිත තුල කිසිම අරමුණක් නැති හිස් බවක් ඇති බව තේරුම් යයි. නින්ද නොගිය බව දනී. අවසාන අවස්ථාව විදර්ශනා වැඩිමිට අවස්ථාවක් නැත. මුල් අවස්ථාවල ඒ தත්වයන් මත සිටින විට මෙතෙන් මෙතෙනින් පංචස්කන්ධයක් ඇති කියා ඇතැයි කියා සිටින විටම ඒ தත්වයෙන් ඊවතට යයි. එහෙත් නැවතත් එම අවස්ථාවකින් මතුවේ. මේ අවස්ථාවන් අරුපාවචර ධාන අවස්ථාවන්ට සමාන තත්වයක් දැක්වුවත් තදබල සමාධියක් නැති නිසා ඒ තත්වයක් වැඩි වේලා නොදැනි නොරැඳී සාමාන්‍ය ජීවිතයේදී යයි තුල අවස්ථාවකට සිත දිහා බැලීමට එක අරමුණ එන අරමුණ දිහා බලා විදර්ශනා කිරීමට කිරීමේ පුරුද්දක් ඇති වී ඇත. හැකිතරම් එන අරමුණු විදර්ශනා කර ඒවායේ එල්ලී නොයාමට උත්සාහ කරමි. සක්මන බොහෝ දුරට පොඩකින් කාගේද ප්‍රශ්නේ? ඔව් මේ පොඩ්ඩක් මේ දෙන්නකෝ මේ මැනියන්ට. මයික් එකද? Mm, හරි. මේ தත්ත්වය දැන් කොච්චර කාලයක් තිස්සේ අත්දකින්නවද? ඔව් පොඩ්ඩක් ඔන් කරගන්න මයික් එක. හරි. ඔව්. කියන්නේ සෑහෙන කාලයක් තිස්සේ. ඔව්. කියන්නේ භාවනා කරන්න පටන් ගත්තත් සෑහෙන කාලයක් වෙනවන්නේ නේද? එහෙම. එතකොට කියන්නේ මුලින් මට චුට්ටක් ගිය මේ කියන්නේ පසුගියවත් එක චුට්ටක් විස්තර කරන්න. ආපු පාර පොඩ්ඩක් කිව්වනම් මේ එක්ස්පීරියන්ස් ස්වාමීන් වහන්සේ ගොඩක් දවස් ඉඳලා තිබ්බ මේක ලියාගෙන ආව ප්‍රශ්න පත්‍රයක් වගේ වෙනසකින් අහන්න ආනාපාන සතිය තමයි වැඩිවේ ඊට පස්සේ ඒක කියන විදිහට සිතුවිලි ඇවිල්ලා ඊට පස්සේ ඒවා ඒ වායි නැති වෙලා ගිහිල්ලා ඒ වගේ ක්‍රමානුකූලව ගිහිල්ලා තමයි චිත්ත ඒකාග්‍රතාවයකට ඇවිල්ලා තියෙන්නේ. ඔව්. ඊට පස්සේ කයේ හෝ කොහේ මේ නිරීක්ෂණයක් බැලුවද නැත්නම් වේදනාව පැත්තකින් ගියාද නැත්නම් කොහොමද ගියේ? නෑ මම ගොඩක් දුරට යන්නේ නාම රූපවලින්. නාම රූප ඒ කියන්නේ හිත දිහාම බැලුවේ. හිත දිහාම තමයි බලන්නේ. ඔව්. එතකොට මොකද වුනේ? ඒව දකින්නකොට ඒ කියන්නේ අරමුණක් එනකොට හිතට ඒ අරමුණ ඇති වෙච්ච හැටි බලනවා. ඒ බලනකොට එකපාරටම ඊට පස්සේ ඒක ඇති වෙච්ච හැටි දකින්නකොට ඒ අරමුණ එහෙම නැති වී යනවා. හොඳයි. ඒ තත්ත්වෙට. හොඳයි. දැන් එතකොට එහෙම බලන්න බලන්න හිතේ විවේකයක් තේරෙනවද දැන්? විවේකයක් තියෙනවා. තේරෙනවා. හොඳයි. එතකොට අපිටම ඔන්න අරමුණක් එනවා යනවා එනවා යනවා. ඔහොම ඔහොම ගිහිල්ලා දැන් අත්දැකලා තියෙනවද මේ අරමුණක් නැති ස්වභාවයක්? එහෙමයි. හොඳයි. එතකොට සක්මනේදී මොකද කරන්නේ? සක්මනේ දැන් අරමුණක් නැහැ. ඒ කියන්නේ යනවා යන වාලේ සමහර ලාවට නිකන් මැෂින් එකක් වගේ කකුල් දෙක යනවා පේනවා. හරි. සමහර අවස්ථාවල් තියෙනවා ඒ කියන්නේ සතිය නැතුව නෙවෙයි හැරෙනකොට හැරෙනවා දකින්නවා. ඒ වගේ පය වදිනකොට තේරෙනවා. ඔව්. එහෙම ඒ විදිහට යනවා සමහර අවස්ථාවල් තියෙනවා හිතට නිකන් සිතුවිල්ලක් එනවා. ඒ සිතුවිල්ලත් ඒ වෙලෙම විදර්ශනා කරනවා. හරි. හරි. යන ක්‍රමය හොඳටම හොඳයි. ඒ කියන්නේ දැන් අපි මේ මේ පැත්තෙන් යනකොටත් මේ නාම හරහාත් මේ නැතිවීමට යන්නේ. ඒ නාම ධර්ම හරහාත් මේ අපිට යන්න පුළුවන් ෂය පක්ෂයට ගිහිල්ලා ශුන්්‍යත පැත්තකට නිමිත්ත පැත්තකට යන්න පුළුවන්. රූප ධර්ම හරහා යන්නත් පුළුවන්, වේදනා හරහා යන්නත් පුළුවන්. කොයි පැත්තෙන් ගියත් එකම තැනට යන්නේ. දැන් මේ පැත්තෙන් හරහා ගියද්දී අපිටම මුල්ම අවස්ථාවේදී ඔය තාත්ත දැන් කොච්චර කාලයක් විතර පවත්වන්න පුළුවන්ද? අපිටම දැන් ඔන්න සිතුවිලි දිහා බල බල හිටියා. ඊට පස්සේ හිත නිකන් හිස් වුණා වගේ වුණා. ඒ తত্ত্বය කොච්චර කල් පවත්වන්න පුළුවන්ද දැන්? පැයකට වැඩි ඉන්න පුළුවන්. පැයක් ඉන්න පුළුවන්. හරි. හොඳයි. ඒ කියන්නේ ඒ හොඳට හිත දිහා සැහැල්ලුවෙන් බලන් ඉන්නවා. ඒ බලන් ඉඳන් හිතට මොකක්වත් අරමුණක් එන්නේ නැහැ. තියෙන්නේ නිකන් දැනුවත් භාවයක් විතරයි. හිස් ස්වභාවයක් විතරයි. බොහොම සරල බවක් විතරයි. එහෙම කිව්වොත් හරිද? එහෙමයි. හරි. දැන් කියන්නේ මේ මට්ටමේදී අපිට මොකක් හරි මෙතෙන්ට කරනවා නම් එතනදී අපි ක්ලේශයක් තමයි දාන්නේ. එහෙමයි. අහලා තියෙනවනේ. දැන් මෙතන යන්නේ දැන් ධර්මයේ පැත්තෙම තමයි විස්තර කළා මේක හේතු ගන්නන්න වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා සනිමිත්තා භික්කවේ uppajjati papaka kusala dhamma no animitta. සනාරම්මනා භික්කවේ uppajjati papaka kusala dhamma no anarammana. මහන්නේ මේ උපදින තාක් කෙලෙස් හටගන්නේ නිමිති සහිතව. උපදින තාක් කෙලෙස් හටගන්නේ අරමුණු සහිතව. ඉතින් යම් කෙනෙක් නිමිති රහිතව අරමුණු රහිතව යම් ස්වභාවයක් අත්දකිනවා නම් ඒක අතිශය නික්ලේශී. එතන නැහැ කෙලෙස් ස්වභාවයක්. මෙතන මොකද අරමුණක් ස්පර්ශයන්නේ නැහැ. ඉතින් ඒ தත්ත්වය තමයි කෙනෙක් හොඳ හොඳ ආකාරවම මේ අපිටම සතර සතිපට්ඨානයේ වැඩිම හරහා අන්න බුදුරජාන් වහන්සේ කියන්නේ ওই தත්ත්වයට තමයි එන්න කියලා. අනිස්සිතෝච විහෙරති. කියන්නේ ටික ටික Tamanට මේ භාවනාව වැඩෙන්න වැඩෙන්න කෙනෙකුට තේරෙනවා මේ අරමුණු වල තියෙන යථා ස්වභාවය. ඉතින් මේක ඇත්තම අපිට පොතකින් පතකින් නැත්නම් බණකින් අහමෙව කරනට වඩා බණකින් මේ தત્ත්වේ කරාට හිත වේ මට්ටමට එන්නේ නැහැ. අපි මේක භාවනාවකින් අත්දැකීමක් කරහා හික්මීමක් කරහා භාවනාවකින් යෙදিলা තමයි මේ தත්ත්වයට එන්නේ. අපි කොයිතරම් වෙන බාහිර දෙයක් කරාටත් මේ තත්ත්වයට එන්නේ මේ හිතේ හොඳට මේ හිතේ දැන් මේ මෑනියෝ ගිහිලා තියෙන හිත හරහාමයි චිත්තානුපසනාව හරහාමයි. එතකොට සිත දිහා හොඳට බලන්න බලන්න දැන් මේ හිතට එන්නේ සාමාන්‍යයෙන් අපි මුලින් සලකන්නේ හිතට එන සිතුවිලි ඔක්කොම මගේ කියලා. හැබැයි Tamanට කාලයක් යනකොට තේරෙනවා මේ හිතට එන සිතුවිලි මට කිසිම වැදගම්මකට නැති දේවල්. මම බලාපොරොත්තු වෙච්ච දේවල් නෙමෙයි. ඉතින් ඒවා මගේ කරලා තේරුමක් නැහැ. ඉතින් අන්න ටික ටික ඔන්න අතහැරෙනවා. ටික ටික අන්න හිතට එන සිතුවිලි මගේ කරගන්න නැතුව සිතුවිලි වලට මම වග කියන්න ඕනයි කියලා හිතන්නේ නැතුව මේවා මේ මොනවා හරි හේතුන් නිසා හේතුන් ඉතින් රාශියක් තියෙනවා ඒ හේතුන් නිසා මේ හිතුවිලි එනවා ඉතින් මගේ යුතුයකම වෙන්නේ චිත්තානුපසනාව මට්ටමේදී මගේ යුතුයකම වෙන්නේ මොකද්ද අර බුදුහාමුදුරු කරන සරාගං චිත්තං සරාගං චිත්තං තිපජානාති. විතරාගං චිත්තං විතරාගං චිත්තං තිපජානාති. සදෝසං චිත්තං සදෝසං චිත්තං තිපජානාති. විතදෝසං චිත්තං විතදෝසං චිත්තං තිපජානාති. දැන් මේ ඕනම දෙයක් එයා ඒ හැටියෙන් දැනගන්නවා. දැනගත්ත පමණින් අන්න සතිමත් නම් අපි ඒකට අනුග්‍රහ කරන්නේ ඔන්න රාගසිතක් ආවා. ඒ රාගසිතට අපි අනුග්‍රහ කළොත් තමයි එයා පදිංචි වෙන්නේ. එයා ඔන්න අපිව අවුස්සන්න පටන් ගන්නවා රාගේ උත්සන්න වෙන්න පටන් ගන්නවා ඕන අපි ඒක පෝෂණය කරනවා ද්වේෂසිතක් ආවත් අපිම තමයි මේ ද්වේෂය වර්ධනය කරන්නේ නමුත් අපි අම් අවස්ථාවක සතිය දියුණුවීම හරහා සමාධිය දියුණුවීම හරහා ප්‍රඥාව දියුණුවීම හරහා අපිට හැකියාවක් ලැබුණා නම් මේ එන සිතුවිලි සිතුවිලි වශයෙන් දැනගන්න. නාම රූප නාම රූප පමණින් දැනගෙන නතර වෙනවා. ඉන් එහාට වර්ධනය වීමක් ඉඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ එක්තරා අන්දමක විරංජන වීමක් වෙන්නේ. එන දේවල් ඔන්න එම්ම අපි අනුග්‍රහ නොකිරීම හරහා ඔන්න එයා බඳ වෙලා යනවා. ෂය වෙලා යනවා. ඉතින් ෂය වෙලා යන්න යන්න දැන් ওই ෂය වෙන පැත්තම බලන්න. හිතට සිතුවිල්ලක් ආවත් නිකන් ඒක බඳ වෙලා යන පැත්ත බලන්න පුළුවන්. ඒක බඳ වෙලා යනවා. ඊට පස්සේ නැවතත් හිත විවේක වෙනවා. විවේක වුණාම හිතේ තියෙන හරිම අතිශය සරල බවක් තියෙන්නේ. විවේක ස්වභාවයක් තියෙන්නේ. ඒකේ නැහැ මොකක්වත් අරමුණ ග්‍රහණය කළා අරමුණු ග්‍රහණය කිරීම හරහා හිතේ ඇතිවෙච්ච ආතති ගතියක් එතන නැහැ. දැන් අපි තුමු මෑණියෝ පටන් ගන්නකොට හිතේ යම්කිසි ආතති ගතියක් තිබුණා. අපි දවසේ කටයුතු මොනවාමන හරියල යෙදුණා. ඔන්න හිතේ අරමුණු ටිකක් බහුලයි. දැන් හිතේ යම් ආතතියක් ගොඩනැගුණා. හැබැයි භාවනාව හොඳට ලස්සනට කෙරුණා නම්, නිවරදිව කෙරුණා නම් භාවනාවෙන් පස්සේ අර තිබිච්ච ආතති ගති ඔක්කොම වගේ නැති වෙලා තියෙන්න ඕනේ. හරීම තැම්පත් භාවයක්, බොහොම නිවිච්ච ස්වභාවයක් ඔන්න එන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නන ඒ කෙලස් ටික ටික සමනය වෙලා නිවිලා යන මාර්ගය තමයි අපි යන්නේ එතකොට. බුදුහාමුදුරු පෙන්නන්නේ අනිස්සීසෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. යම් අවස්ථාවක අපි උපාදාන කළා නම් යම් අවස්ථාවක අරමුණක් දැඩිව ග්‍රහණය කරා නම් ඒ ඒ ග්‍රහණය කිරීම හරහා අනිවාර්යෙන් දුකක් මතුවෙනවා. දුකක් විඳින්න වෙනවා. ආතතියක් හම්බ වෙනවා. දැන් මෙතෙන්දි මේ දුක කියලා කියන්නේ හඬන වලපෙන දුකක් නෙමෙයි. ඕනම අරමුණක් අපි දැඩිව ග්‍රහණය කරා නම් ඒ අරමුණේ ග්‍රහණය කිරීමේ පමණින්ම ඒ අරමුණේ ලක්ෂණ ටික ඒ අරමුණේ වර්ණය හිතට එනවා. ඉතින් හිත කෙලසෙනවා. දැන් මෙතෙන්දී ඔන්න අපි භාවනාවක් වඩන්න වඩන්න වඩන්න මේ අරමුණු කෙරෙහින් හිත විරංජනේ වෙනවා. ඒකයි බුදුහාඳුරු කියන්නේ කායේ කායानुපස්සේ විහෙරතෝ චිත්තං විරජ්ජති. මේ චිතේ එක්චනාන්දමක විරංජනේ වීමක් පටන් ගන්නවා මේ කායानुපසනාව හරහා. වේදනානුපසනාව හරහා toy දෙම වෙනවා. චිත්තානුපසනාව හරහා toy දෙම වෙනවා. චitte චිත්තානුපස්සේ විහෙරතෝ චිත්තං විරජ්ජති. විමුච්ඡති අනුපාදාය ආසවේහි. දැන් විරංජනේ වුණා අරමුණු කෙරෙහි විරංජනේ වුණා යම් අවස්ථාවක හොඳටම මේක විරංජනේ වුණා නම් හොඳටම අර තිබිච්ච දැඩි ග්‍රහණයේ උපාදානය අඩු වුණා නම් අන්න ෂණිකව Tamanට තමාලාට එකපාර නිකන් මේ හොල්මන් වුණා වගේ තේරෙන්නේ නිකන් එකපාරට වැටුණා වගේ නිකන් මොකද අරමුණක් නැති වුණා අර මුල්ම අත් දකින්නට ඕක ටිකක් අස්වාභාවිකයි වගේ තේරෙනවා මුලදී එහෙම තිබුණා මුලදී ඒක තියෙනවා මුලදී මොකද දැන් අපි මෙතෙක් කාලයන් ගියේ අරමුණු සහිතව ටික ටික ඔන්න අරමුණු රහිත පැත්ත තමයි දැන් එන්නේ. අරමුණු රහිතයි. උපාදානයක් නැහැ. නිශ්‍රය කරන්න, ඇසුරු කරන්න අරමුණක් නැහැ දැන්. ඉතින් මේ පැත්තට තමයි යන්නේ ඊළඟට. ඉතින් බුදුහාඳුරෝ කියනවා දැන් අනිශ්චිතෝච තමයි දැන් ඉන්න තියෙන්නේ. නිශ්‍රයක් නොකර. මොකද නිශ්‍රයක් කරනවා කියන්නේ ඇසුරු කරනවා කියන්නේ දුකක්. දැන් දැන් Tamanට තේරෙනවා. ඒතොර හිතට යම්කිසි තියෙනවා නම් එහෙම ඇසුරු නොකරන ස්වභාවයක්, අරමුණු නොගන්නා ස්වභාවයක්. අරමුණු තිබුණත් අරමුණු එක්ක මිශ්‍ර නොවන ස්වභාවයක් තියෙනවා නම් මොකද හිතන්නේ? ඒක දුකක්ද සැපක්ද? අරමුණ නැතිව ඉන්න. අරමුණ නැතුව ඉන්නේ හොඳයි. හොඳයි ඉතින් නේද? ඒක Tamanට ඒක අරමුණු වල පෙළීම දැකලා දැකලම තමයි මේ සංස්කාරයන්ගේ පෙළීම දැකලා දැකලම ත්‍රිලක්ෂණේ වැටහිලා වැටහිලාමයි එයා තේරුම් ගන්න මේ අරමුණු එක්ක කරදර වෙවි ඉන්න එකට වඩා මේ නිකන් මේ සංසිඳිලා සමනයටපත් වෙලා නිවිලා හිඳීම බොහොම සුවයක් තියෙනවා. ඒකේ මේ අර අරමුණ මේ අපිටම රූපවාහිනිය බලබලා අපිටම චිත්‍රපටියක් බලබලා ඉන්න උත්තේජකර ස්වභාවයක් නැහැ. ඒනවනම් බොහොම ශාන්ත බවක් නිකන් ඔය උපේක්ෂාවක් එතන තියෙනවා. හැබැයි මේ උපේක්ෂාව තමයි වර්ධනය කරන්න තියෙන්නේ. ඒ නිසා දැන් දිගට ඔය පැත්ත තමයි ඇසුරු කරන්න ඕනේ. සක්මන් භාවනාවේදීත් දැන් දැනෙන දේවල් වලට හිත දාන්න යන්න එපා. හිත දිහාම බලාගෙන යන්න. හිතට විවේක වෙන්න දෙන්න. හැකි තාක් හිතට විවේක වෙන්න දෙනවා. හිතට අනු අමුතුවෙන් විතර්ක අඳුරලා දෙන්න එපා. අනිත් කටයුතු වලදීත් පුළුවන් තරම් බලන්න මේ විතර්ක සමනය කරන්න. ප්‍රපංච කරන් කියනවා කියන්නේ අපි කතන්දර ගොත ගොතා ගොත ගොතා යන ගතිය පුළුවන් තරම් අඩු කරගන්න. අඩු කළා අඩු කළා හිතට නිවෙන්න දෙන්න. හැබැයි තාම කෙලස් තියෙනවා. කෙලස් තියෙනකොට ඔන්න මතු වෙනවා. මතු වුනහම ආයි බලනවා. බලුවහම ඔන්න ආයි දුර වෙලා යනවා. ආයි බලනවා. තව මතු වෙලා මේ මතු වුනහම දුර වෙලා යනවා. <clears throat> බලනකොට දුර වෙලා යනවා. ඉතින් මේක කාලයක් කරන්න කරන්න තමයි Tamanට අහුවෙන්නේ මේ මොන වගේ ඒවද මේ යට වැඩි. තණ්හා මුල් කරගෙන එනේවද, මාන්න මුල් කරගෙන එනේවද, මේ දිත්‍යක් මුල් කරගෙන එනේවද? ඔන්න ටික ටික ටික ටික අර ආශ්‍රව ධර්මයන්ට, අනුසය ධර්මයන්ට ඔන්න අත තියෙනවා. ඒවා ඒවා මතුවීම හරහා තමයි ෂය වෙන්න තියෙන්නේ ওই මට්ටමේදී. කියන්නේ එක මට්ටමක් තමයි මේ දැකලා ප්‍රහාණය වෙනවා කියන්නේ. ඉතින් ඒක වෙන්න ඉඩ හරින්න. දැන් හුඟාක් දැන් සමාධියක ඉන්නවා කියන එක දැන් ඉඳගෙන කරන භාවනාව දැන් කොච්චර වෙලා කරනවද? ඒ කියන්නේ මේ මේ සමාධියේ කොච්චර වෙලා ඉන්නවද? පැය කමාරක් විතර. විතර ඉන්නවා. ම්ම් එච්චර හැබැයි ඉන්නකොට අනිත් වෙලාවට සිතුවිලි එන්නෙම නැතු වෙයි. එහෙම තියනවද? සමහර මුකුත්ම එන්නේ නැහැ. ගාක් සමාධියට ගියොත් ඔන්න සමාධියෙන් වළක්වනවා. ඒකත් භයානකයි. ඒ කියන්නේ දැන් මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ අපි කියන්නේ ගැඹුරු සමාධියක් හිතට පුරුදු කළා. ඒ සමාධිය තුළ පැය ගණන් ඉඳලා ඒ සමාධිය හරහා සියල්ල පළවා හැරලා ඉඳීම නෙමෙයි දැන් බලාපොරොත්තු වෙන්නේ. දැන් යන්න තියෙන්නේ ඊට වඩා හාත්පසින්ම ප්‍රඥාව මුල් කරගෙන යන ගමනක් තියෙන්නේ. දැන් සමාධිය ගන්නේ අවශ්‍ය පමණට විතරයි. දැන් සමාධිය කියන්නේ මොකද්ද කියලා දන්නවා. සතිය කියන්නේ මොකද්ද කියලා දන්නවා. ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. මෙතෙන් දැන් සමාධියට වඩා සතියයි ප්‍රඥාවයි තමයි මුල් මුල් තැන දෙන්න තියෙන්නේ. මේ සති සම්පජඤ්ඤය මුල් කරගෙන බුදුහාමුදුරේ යන්න කියන්නේ. නැත්තම් සතියයි ප්‍රඥාවයි මුල් කරගෙන යන්න කියන්නේ. එතෙන්දී එතෙන්දී ඔන්න සතිමත්ව ඉන්නවා. ඒ සතිමත් හිතේ කෙලස් එන්න එපා කියලා සමාධි කළා වළක්වන ගතියක් නෙමෙයි තියෙන්නේ. හැබැයි හරිම විවෘත ස්වභාවයක් තියෙන්නේ. ඒ විවෘත ස්වභාවයෙන් ඉන්නකොට ඔන්න මොනා හරි කෙලෙසයක් එනවා. අන්න Taman දැනුවත් වෙනවා සතියෙන් පෙන්ලා දෙනවා ඔන්න ආවේ රාගයක්. ඔන්න ආවේ ද්වේෂයක් කියලා පෙන්ලා දෙනවා. සතිමත් බව නිසා ප්‍රඥාවෙන් ඔන්න තේරුම් ගත්තා. ඒක සමනය කළා. ඔන්න නැවතත් විවේක වුණා. මේ මේ මේ රටාව දිගට දිගට දිගට දිගට යන්න ඕනේ. ඔව්. ස්වාමිනාස ප්‍රශ්න දෙකක් තියෙනවා. දැන් ස්වාමිනාස කිව්වනේ අර ආශ්‍රව ගැන. ඒ කියන්නේ ඒ වගේ සමහර වෙලාවට කවදාවත් ජීවිතේ හිතපු නැති දැකපු නැති වගේ දේවල් භාවනාවේදී එනවා. හරි. ඒ වගේ දේවල් එන අවස්ථාවල් තියෙනවා. මොකක් දුරට ඒක දිහා බලාගෙන ඉන්නවා. සමහර වෙලාවට තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා යන්න අරිනවා. ඒකම තව සාමාන්‍ය සාමාන්‍ය ජීවිතේ විතර්ක වගේ දේවල් එහෙම ආවහම දැන් විදර්ශනා වඩනවා කියලා තණ්හා මාන දිට්ටි කියලාද ගන්න ඕනේ එහෙම නැත්නම් පටිච්චසමුප්පාදේ බලන්න ඕනේද කොහොමද කරේ ඉත්තේ ඔව් දැන් මුලින්ම ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් දැන් අපි හිතමු Tamanne යටපත් වෙලා නිකන් මණ්ඩි බැහැලා තිබිච්ච දේවල් තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් බටහිර ක්‍රමයට කියනවනේ යටිහිත උඩුහිත කියලා කතා කරන්නේ. ඒ යටිහිතේ තියෙන දේවල් තමයි දැන් උඩුහිතේට මතුවෙන්නේ. ඒක අත්‍යවශ්‍යයි නැත්නම් මේක සුද්ධ වෙන්නේ නැහැ. හින්දා තමන් තේරුම් ගන්න මෙතන තියෙන නිකන් අර විරේකයක් වෙනා වගේ දෙයක් දැන් තියෙන්නේ. විරේකයක් වෙද්දී අපි මේ ඇතුලේ තියෙන කුණු ටික එළියට આવොත්නේ සහනයක් තේන්නේ. අන්න ඒ වගේ තමයි. දැන් මේ බොහොම සරලව සමාධියක් නැතුව හැබැයි හිතේ එකඟභාවයක් තියෙනවා. හිස් භාවයක් තියෙනවා. ලොකු ගැඹුරු සමාධියකින් යටපත් කරන බවක් නැහැ. විවෘත බවක් තියෙන්නේ. අන්න එතෙන්දී අන්න ඒව මතුවෙනවා. අනුසය ධර්මයන් හරහා ඔන්න මතුවෙනවා. මතුවෙද්දී අන්න ඒකට අපි එකපාරට මේ ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ නැතුව අපි බොහොම මධ්‍යස්ත හිතින් උපේක්ෂාවෙන් ඔන්න බලාගෙන ඉන්නවා අන්න අපි ඒ අනුසය ධර්මය පෝෂණය කරන්නේ ඒ ආශ්‍රව ධර්මය පෝෂණය කරන්නේ අපි අපි ඒකෙන් බේරෙනවා. ඒක ඔන්න ඊළඟ පාරෙද්දී අර දැන් ආව තරම් තීව්‍රතාවකින් එන්නේ නැහැ. ඊළඟ පාර ඔන්න සතියකින් එන්නේ ඊළඟට. ආවම අර තරම් දන්නවා ඉතින් මේ කවුද කියන්නත් දන්නවා. එන්නේත් අඩු ප්‍රමාණයකින් ඊට පස්සේ දැන් අඩු වෙලා තියෙන්නේ. කාලයක් යනකොට තේරෙනවා දැන් එන්නෙම නැහැ. ඉතින් අර එන්නේ ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මෙතෙන්දී පටිසෝපන් වශයෙන් දකින්නවද එහෙම නැත්නම් තව මොකද්ද කිව්වේ? අනිත්‍ය වශයෙන්ද? එහෙමද? ඔව් අනිත්‍ය වශයෙන් හරි තණ්හා මාන. කොයි කොයි දෙයත් හොඳයි. කිසිම වරදක් නැහැ. ඒ කියන්නේ ක්‍රම රාශියක් බුදුහාමුදුරු පෙන්නනවා. ඒ කියන්නේ තමන්ගේ හිතේ මොනා හරි සිතුවිලි ටිකක් ඇවිල්ලා ඔන්න අපි තුමු මුලාම වුණා කියලා. ඉතින් සමහරලාට ඉතින් මුලා වෙන ගතිය තියෙනවා. ඉතින් යම් අවස්ථාවක දැනගත්තා නම් ඉතින් තේරුම් දැනගැනීම කියන්නේම Taman තේරුම් ගත්තා වන් දැන් මං ඉන්නේ රාගයක. දැන් යන් ඉන්නේ දිට්ඨියක. දැන් යන් ඉන්නේ මාන්නයක කියලා ඔන්න තේරුම් ගත්තා. තේරුම් ගත්තා නම් ඔන්න එතනින් එහාට පෝෂණය වීමක් නැහැ අයින් වෙලා යනවා. ඉතින් ඇතැම් වෙලාවට එච්චර දෙයක්වත් කරන්න වෙන්නේ නැහැ. සමහරලාට ඒ තේරුම් ගත්ත පමණ, ඒ කියන්නේ බලන් ඉන්නකොට මෙයා නිකන් බාහිරින් ඇවිල්ලාත් යනවා. එහෙමත් දේවල් තියෙනවා. ඒක තමයි සමහර අවස්ථාවල් තියෙනවා හරිම ලේසි. ඒ කියන්නේ උපාදානයක් වුණා කියලා දැක ගාම වෙනවා. සමහර ඒවා මොන විදියටවත් ඒ කියන්නේ දිගටම භාවනා බණ හිතන්නම ඕනේ. ඒ කියන්නේ යට ගියාම ආයේ ආයේ එනවා. යට ගියාම ආයේ එනවා. ඒක තමයි. ඒ කියන්නේ ඉතින් කල්ප ගණන් ආපු එක එකපාරට අයින් කරන්න නම් බෑ. ඉතින් එන්න දිදී තමයි යවන්න තියෙන්නේ. දැන් ඒක ඔය මට්ටමේදී බුදුහාඳුර කියන්නේ ජානතෝ හම්බික්කවේ පස්සතෝ ආසවානං khයන් වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ. මේ ආශ්‍රව ධර්මයන් ෂේ කිරීම දන්න කෙනාට දකින කෙනාටයි මම පුළුවන් කියලා කියන්නේ. නැතුව මේ නොදැක නොදැන ප්‍රහාණය කරන්න බෑ. මේ මට්ටමේ, ඒ කියන්නේ මේ මට්ටමේදී කියන්නේ ඔය හිතේ තියෙන ඔය භාවනාව හරහා දුර වෙන ටික. ටික ටික ඔහම එන්න දිදී දැක දැක ප්‍රහාණය වෙන්න ඕනේ. ඉතින් මේකදී සමාලාට ගිහිල්ලා අනිත් පැත්තේ වදිනවා. දැන් ලොකුසානාසේම කියන්නේ මේකේ අපි ඉන්නේ නිකන් මේ දැන් ඔය මට්ටමේදී අපි හුඟාක් වීරය කරන්නත් බෑ. වීරය කරොත් ඒත් වැරදි. හුඟාක් සමාධි කරන්නත් බෑ. ඒත් වැරදි. ඊළඟට සම්පූර්ණයෙන්ම අතහැරලා ඔහේ නිකන් අර භවනා නොකරපු කාලේ වගේ හිටියොත් ඒත් වැරදි. ඒතකොට මේ අන්ත දෙකේ ඉන්නේ. ඒ සමාලාට ඔය අන්ත දෙක මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ඉතින් අපි ඕන්ට වඩා ලිහිල් කරන්න ගිහලා ඔන්න වදිනවා ගිහිල්ලා අනිත් කොනේ වදිනවා. තාප්පේ වදිනවා වගේ වදිනවා. ඔන්න දැන් සිල් කද කැඩෙන තත්ත්වයට ගිහිල්ලා වදිනවා. ඔන්න දැනුම් ගන්න අම්මෝ මන් දැන් නම් මේ යන්න තීච්ච උපරිමයේ ගියා. එච්චර දුර යන්න හොඳ නැහැ. කියලා ඔන්න පොඩ්ඩක් පටිය තද කරගන්නවා. ඊට පස්සේ ඔන්න මේ පැත්තට යනවා. මෙතන සමාධි කරනවා, වීරය වඩනවා. ඔන්න මෙතකොට එන්නෙම නැහැ. දැන් ඔය අන්ත දෙක ඇතුලේ අපි නිකන් බලබලා යන්න ඕනේ. අන්ත දෙක අන්ත දෙක මොකද්ද කියලා තේරුම් ගනිමින් ඒ දෙකේම වදින්න නැතුව කොහොමද මේකේ මේ මැද්දෙන් උපේක්ෂාවෙන් මේ හිත පවත්වගෙන යන්නේ කොහොමද? එහෙම නිකන් අර බොහොම මධ්‍යස්ථව පවත්තන යන්න තමයි යද්දි තමයි Tamanටම තේරෙන්නේ මේ කොහොමද මේවා ක්‍රියාත්මක වෙන්නේ හිත කොහොමද වැඩ කරන්නේ මායя දාන තොණ්ඩු මොනවද කියලා Tamanටම ටික ටික බලබලා බලබලා ඉතින් නුවණින්මයි යන්න තියෙන්නේ නුවණින්ම බලබලා බලබලා බේරි බේරි බේරි බේරි අරගෙන යන්නයි තියෙන්නේ අර ත්‍රිවිල් ගෙනියන්නේ <laughs> එහෙන් දැම්මා මෙහෙන් බැන්නා එහෙන් බැන්නා මෙහෙන් දැම්මා ඔහොම දැම්මා ගියා සයිනස් තව ප්‍රශ්නයක් තියෙනවා. එතකොට දැන් අඳුරු ගතියක් වගේ එනවා. ඒ කියන්නේ සමහර ශූන්‍යතාවයේදී අඳුරු ගතිය කියලා කියන්නේ. නෑ ඕකේ කියන්නේ මේ අඳුරු ගතිය ඇත්තටම එන්න ගන්නේ මේ සමාධි පැත්ත වැඩුණාම. හැබැයි ඒකේ වැරදක් නැහැ. දැන් ඕකේදී සමාය යම් වෙලාවක හිත සමාධි වෙනවා. ඒකට ඉඩ දෙන්න. කමක් නැහැ. හැබැයි අර වෙලා තියෙන්නේ පැය ගණන් තිස්සේ මුළු දවසේම තුන් පැය ගණන් තිස්සේ සමාධි කරන්න ගියොත් එතකොට අන්න අර අන්තයට යන්නේ. එච්චර යන්නත් එපා. හැබැයි හුඟාක් ලිහිල් වෙන්න ගියොත් අනිත් මේ පැත්තට යන්නේ. ඒ හින්දා මේකේ තමන්ම තේරුම් ගන්න ඕනේ මගේ හිතේ හුඟක් අපි දැන් දවසක හුඟක් සිද්ධි බහුලයි. කට්ටිය එනවා කතා කරනවා මොන හරි ප්‍රශ්නත් ඇති වෙනවා සම්පූර්ණයෙන්ම මේ වික්ෂිප්තයි. ඒ වෙලාවේ යන්න පොඩ්ඩක් මේ කියන මට්ටමින් යන්න බෑ. එතෙන්දී පොඩ්ඩක් සමාධිය අවශ්‍යයි. ආයි පොඩ්ඩක් ඔන්න හුස්ම රැල්ලක් බලලා හරි මොන හරි ක්‍රමයක් කරහා අන්න සමාධිව පොඩ්ඩක් හඳුන්ලා දීලා අර පොඩ්ඩක් අර සමනය කරන්න අවශ්‍යයි. හැබැයි හිතන්න මොකක්වත් නැහැ දවස බොහොම මේ සාමකාමී විශේෂ දෙයක් ඇත්තේ නැහැ. හිතත් බොහොම නිස්කලංකයි. වැඩි අරමුණුත් නැහැ. ඉතින් සමාධියක් කරන්න අවශ්‍ය නැහැ. එතෙන්ද අපි සමාධි කරනවා කියන්නේ මේ ආතතියක් එන්නේ. සමාධි කිරීම හරහා එතකොට ආතතියක් එන්නේ. තේරලා තියෙනවද එහෙම? ඒ කියන්නේ දැන් අපි දැන් මෙතන යන්නේ සම්පූර්ණ නිකන් නිදහස් භාවයක් තියෙන්නේ. ඒ ඒ ඒ නිදහස් භාවය නිකන් එළිය දිහා බලලා ගන්නත් පුළුවන්. ඇතුලේ මොනවා හරි දෙයකට බලා ගන්නත් පුළුවන්. ඒක බුදුහාමුදුරු ඍජුවම කියනවා. ඔය මහා ශුන්්‍යත සූත්‍රය හැම කියනවා මේ අජ්ජත්තං ශුන්්‍යතාය චිත්තම් පක්ඛන්දති. එහෙම නැත්නම් බහිද්දාය ශුන්‍ය බහිද්දා ශුන්්‍යතාය චිත්තම් පක්ඛන්දති. මේ ඕනම දෙකෙන් ඒකට දාලා යන්න පුළුවන්. ඉතින් ඔය තමයි බල බලා ඒ එතන එතන බල ඒ ඒ තැනට ගැළපෙන විදිහට තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ කියන්නේ දැන් අහපු ප්‍රශ්නේ මොකද්ද? නෑ මම ඒක ඒකට සම්බන්ධ තමයි වහන්සේ කිව්වේ ඊළඟ මගේ මානසික ප්‍රශ්නේ දැන් අර සංඥාවක් නැති අවස්ථාවක් අර නිින්ද ගියා වගේ එන ඒ වගේ අවස්ථාවල් එනවනේ හිතුවාම ඒක කද්ද සමාධිය වැඩි වෙලා ඔව් නෑ එච්චර නම් යන්න එපා අවශ්‍ය නෑ අවශ්‍ය නැහැ ඒ කියන්නේ දැන් ඔයකේ හරහා නිකන් කලවර වෙලා වගේ බොහොම සෞම්‍ය මට්ටමක ඉන්න පුළුවන් නම් ආතතියකින් තොරව ඒ සමාධිය හොඳයි ඒකේ ඒ කියන්නේ හිම ඉන්න දෙන්න හැබැයි යම් සමාධියක් කරහා නිකන් ඕන්ට වඩා මේ හිත කියන්නේ තද වෙන්න තද වෙලා හිතේ ආතතියක් ඇති වෙලා යනවා නම් ඒක තේරුමක් නැහැ. මේක නිකන් ආතතියත් එක්ක තමයි යන්නේ. නිකන් බලන්න වෙන්නේ දැන් මෙතන හරි සූක්ෂම මට්ටමක් යන්නේ. ඉතින් බුදුහාඳුරෝ ඒ ඒ ඇතරම ධම්මනුපස්සනාවෙත් අග්ගටම දාලා තියෙන එකයි චතුරාර්ය සත්‍ය කොටස. දැන් මෙතන මේ චතුරාර්ය සත්‍ය නිකන් ප්‍රායෝගිකව දැකීමක් වගේ වෙන්නේ. හිත දිහා නිකන් විටින් විට බලන්න ඕනේ. නිකන් විටින් විට බලනවා. දැන් කොහොමද හිතේ තත්ත්වය? දැන් කොහොමද හිතේ තත්ත්වය කියලා බැලුවහම ඔන්න හිතේ තියෙනවා නම් අපි මොකක් හරි ග්‍රහණය කරපු ස්වභාවයක් තියෙනවා නම් ඒ ග්‍රහණය කරපු ස්වභාවය හරහා හිතේ ආතතියක් ගොඩනැගිලා. දැන් Taman තේරුම් ගන්නවා. අන්න දුකක් තියෙන්නේ දැන්. ඉතින් ඒ ආතතියක් තියෙන්නේ. ඒ ආතතිය හොඳට Taman තේරුම් ගන්න ඕනේ. දැන් මේ ආතතිය නැති කරන්න නම් ආතතිය මොක හොඳ ආතතිය ගැන හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට ආතතිය හොඳට තේරුම් ගන්න තේරුම් ගන්න. ඒ ආතතියට හේතුව ඔන්න අහුවෙන ගන්නවා. අපි කොහේ හරි අල්ලලා තියෙන්නේ. මාක් හරි ආසාවක ඉන්නේ. මාක් හරි දැඩි ග්‍රහණයක උපාදානයක ඉන්නේ. එහෙම නැත්නම් එක්කෝ අපේ කැමති දේ නෙමෙයි වෙලා තියෙන්නේ. ඔන්න මොනවා හරි හේතු ටිකක් තියෙනවා. අන්න ඒක තේරුම් ගත්තා නම් නා තරින්න තියෙන්නේ. එතනම අතහැරියා. අතහැරියා නම් ආයෙ යන්න ආතතිය අඩු වෙනවා. එහෙම පැත්තට තමයි යන්න තියෙන්නේ. ඔව්. ඇත්තටම ස්වාමීන් වහන්සේ එදිනදා ජීවිතේ මම දැන් ඒ වගේ සාමාන්‍ය දේවල් ඒ විදිහට බලන්න පුරුදු වෙලා තියෙනවා. එතකොට දැන් දැන් භාවනාව ගොඩක් අවශ්‍යයි නේද නේද? එදිනදා ජීවිතයකට තමතරව මෙතෙන්දී භාවනාව වැඩෙන්නේ එදිනදා ජීවිතේ කටයුතු හරහා. මොකද මොකද දැන් අපි දැන් අපි හිතමු යුද්ධයක් කරන්න ගියාම ඔන්න මුලින් සතුරෝ ඉන්නවා සෑහෙන්න. ඉතින් කෙලින්ම බංකරෙත් ඕනේ, යුද්ධෙට යන්නත් ඕනේ. ඉතින් වදිනවා, එහෙන් ගහනවා, මෙහෙන් ගහනවා. ඉතින් යන්තම් අපිටම යන්තම් පොඩ්ඩක් ගොඩ ගියා කියලා. ඊට පස්සේ ඒක හටියක් හරි ගියාට පස්සේ දැන් හතුරු අඩුයි. එතකොට ඉතින් ඒ තරම්ම බංකරේ ඉන්න ඕනේ නැහැ. ඊට පස්සේ හිතන්න දැන් සතුරු ඉන්නේ හැංගිලා. ඒගොල්ලෝ එළියට එන්නෙත් නැහැ. ඉතින් අපි බංකරේටලා හිටියොත් එහෙම කවදාවත් එළියට එන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. අපි එහෙනම් සමාධිවල මෙතන හිටියා කියලා අපේ තියෙන ඔය දේවල් එලිටීමක් වෙන්නේ නැහැ. ආශ්‍රානුසේ ධර්මයන් තව නිකන් ආයි යට යාමක් වගේ වෙන්නේ. එතෙන්දී අපි ඒකයි අර දැන් දැන් මේ යන මට්ටමේදී අපි හිතේ නිකන් ප්‍රකෘති මට්ටමක් වගේ තමයි පවත්වන්න තියෙන්නේ. හුඟක් දැන් අපි ඉස්සර ගැඹුරු සමාධි හරහා උතෙන්ට යනවා වෙනුවට බැරිද මේ தත්ත්වය පවත්වන්න අඩු සමාධියක් කරහා. අඩු ගැඹුරකින් මේ தත්ත්වේ පවතින්න බැරිද? දැන් හිතේ තියෙනවා හිස් ස්වභාවයක්, හිතේ තියෙනවා අරමුණු නැති ස්වභාවයක්, නික්ලේශී ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය අඩු වීරයකින් අඩු සමාධියකින් පවත්වන්න බැරිද? එතන තමයි අභියෝගේ තියෙන්නේ. මොකද අපි සාමාන්‍යයෙන් හිතලා බලන්න අපි නිකන් ඉන්නකොට කෙලස් එනවනේ හිතට සිතුවිලි එනවා අප්‍රමාණව. ඉතින් ඒ ඒ ඒ එහෙම එන්න දිදී තමයි ටික ටික ටික ටික අඩු කරගෙන අඩු කරගෙන අඩු කරගෙන යන්න ඕනේ. දැන් ඔය දැන් අපිටම ඔය එක සූත්‍රයක එහෙම සෝන සූත්‍රය එහෙම. ඒ සෝන හාමුදුරුව බුදුරජාන් වහන්සේට කියනවා දැන් මේ තමන් වහන්සේ රහත් වෙලා අවසానයි. අවසන් වෙලා උන්වහන්සේ කියනවා මේ බුසාපේ බුසාචේපි චක්කු විඤ්ඤයා රූපා චක්කුසාපාතම් භවිස්සති අමිස්සීගත චිත්තස්ස හෝති. තිතං චිත්තං විප්පමුත්තං වයං චස්සානුපස්සති. දැන් මේ බුදුරජාන් වහන්සේට මේ තමන්ගේ කායතනයක් ගැන විස්තර කරනවා. ඇහැ අරන් ඉන්නේ. ඇහැරන් ඉන්නකොට මේ ඕන තරම් රූප මේ ඇහි ආපాతගත වෙනවා. ඇහැට රූප අහු වෙනවා. හැබැයි ඒ එකක් එක්කවත් හිත මිශ්‍ර වෙන්නේ නැහැ. අත්දකලා තියෙනවද ඔකද? සමහර අවස්ථාවල් තියෙනවා. ඒකෙන් දැන් බලන්න දැන් සක්මනේ යනවා පොඩ්ඩක් වටපිට බල බලා යනවා. හැබැයි ඒ දැන් වටපිට බල බලා යනකොට ඇහැට පේනවනේ රූප. හැබැයි ඒ එකක් එක්කවත් හිත මිශ්‍ර වෙන්නේ හිත ඉන්නවා සැහැල්ලුවෙන් ඇතුළට වෙලා. අන්න උන්වහන්සේ විස්තර කරන්නේ ඒ ස්වභාවයක්. එයා මොකද හිත දන්නවා මේ අරමුණු වලට ගියොත් අමාරුයි. ගියොත් පෙලීමක් තියෙන්නේ. ගියොත් දැවීමක් තියෙන්නේ. දිහා ඇතුළටලා ඉන්නවා. ආපත්තම් බයිසස් අමිසීගත චිස්සස හෝති තිතං චිත්තං. හිත තියෙන නතර වෙලා. විප්පමුත්තං අරමුණු වලින් තොරයි. මේ කියන්නේ මිදිලා. සොවිමුත්තයි. විප්පමුත්තං වයං චස්සානුපස්සති. දැන් මේ හිතේ කැමැත්ත තියෙන්නේ තර මොනා හරි දෙයක් ආවනම් ඒක යන හැටි බලන්න. අවශ්‍ය නම් යන හැටි බලන්න පුළුවන්. යන හැටි බැලුවාම ආයෙත් අතෙන්ට තමයි එන්නේ. ඉතින් ඒ ඒ මාර්ගයක තමයි අපි ටික ටික යන්න ඕනේ. දැන් අපි කියන්නේ ඒ උන්වහන්සේලා ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂයක් වශයෙන් ස්ථිර කරගත්ත දේ අපිත් දැන් විනාඩියක් දෙකක් තුනක් වශයෙන් ඔන්න අත්දකින්න ගන්න ඕනේ. ඔන්න විනාඩියක් ඉන්නවා. අනේ විනාඩිය යන්තම් ওই විදිහට හිටියා. අන ආයි කෙලස් එනවා. මොකද අපේ මේවා ඉවර නැහැනේ. අපි රහත් වෙලා නැහැනේ. ඔන්න ආයි කෙලස් එනවා. කෙලසාට පස්සේ ඔන්න ආයි අර දෙයම කරනවා. ආයි තුන විනාඩියක් ඉන්නවා. ඉතින් එහෙම තමයි මේක බහුලීකృత කරන්න ඕනේ. බහුලීකృత කර කර කර කර යන්න තියෙනවා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා සන්නස්. දැන් දෙකක් තියෙනවා. එකක් ප්‍රශ්නවල පැටලෙන්න ඕනේ නැහැ කියන හැඟීමක් තියෙනවා. ඔව්. අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපි දැන් මේ මේ මට්ටමේදී යනකොට තමයි Tamanට හොඳට සතිමත්ව බුද්ධිමත්ව තේරෙන්නේ මේ මේ කොතෙන්දද මම අත දාන්න ඕනේ කොතෙන්ද අත නොදා ඉන්න ඕනේ මොකද අපි ඉස්සෙල්ලා නම් හැම එකටම අත දාන එකනේ කරන්නේ එහෙම නැන් අවශ්‍ය නැහැ මේ කොතෙන්දද මට මගේ රාජකාරියක් වශයෙන් මට පැවරෙන්නේ කොතෙන්ද? මට වගකීමක් වශයෙන් පැවරෙන්නේ කොතෙන්ද? අන්න එතෙන්ද විතරක් තමන්ගේ කාර්ය ඉෂ්ට කරන්නයි තියෙන්නේ. දෙවෙනි එක මේ මතක තියාගන්න හිතෙන්නේ නැහැ දේවල්. ඔව් හිත පුරවන්න හිතෙන්නේ නැහැ දැන්. මං හිතුවා මට අසනීපයක් ඇති. <laughs> හැබැයි ඕකෙන් අදහස් වෙන්නේ අමතක වෙනවා කියලා. මොකද බලන්න ඒ කියන්නේ හිත හිස්සුණාට ඒ ඒ හිතට අපිටම මොනවා හරි සිද්ධියක් වුණාම හොඳටම සතිමත්. හොඳට සතිමත් කියන්නෙම ඒක මතකේ හොඳට රැඳෙනවා. දැන් ඔය தත්ත්වය අත්දැක්කාම ඔතනින් අදහස් වෙන්නේ මේ සියල්ල අමතක වෙලා ගියා කියලා ස්වභාවයක්. ඒ වෙනුවට වෙන්නේ සිදුවෙච්ච හැම දෙයක් ගැන මතකේ තියෙනවා. මොකද සතිමත් භාවය හරහා මතක ශක්තිය වැඩි වෙනවා. මොකද හිත තියෙන්නේ කිසිම ආතතියකින් තොරව බොහොම නිදහස්ව විවේකීව. එතන හොඳ අවදිමත් භාවයක් තියෙනවා. සතිමත් භාවයක් තියෙනවා. ඒ ඒ ස්වභාවයේදී හැමදේම මතකෙ හිටිනවා. එහෙනම් අමුතුවෙන් අර ඉස්සලා තරම් වගේ දේවල් බල බල කටපාඩම් කරනවා කියලා කියන්නේ අපි නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර ඕක කාවත් දන්නේ එච්චර යන්න ඕනේ නැහැ. මොකද එකපාරක් ගියා නම් ඕක යන් ගාවට මතක හිටිනවා. හොඳයි. හොඳයි. තේරුම් ගන්නයි. හොඳයි. හොඳයි අපිට ලැබිලා තියෙන ප්‍රශ්නත් අවසానයි ලිඛිත ප්‍රශ්න එපමණයි. එතකොට වෙන විශේෂ ප්‍රශ්න නැත්නම් අපිට අවසන් කරන්නත් පුළුවන්. ඔව්. ඔව් මහත්තයා පොඩ්ඩක් එන්නකෝ මෙතනට. අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. දැන් එතුමියගේ ගැටලුවට වහන්සේ निराකරණය කරපු ආකාරයට එනකොට සිතුවිලි හෝ කෙලෙස් හෝ එන අවස්ථාවේදී උපේක්ෂාවට සිතපත් කර ගැනීම යෝග්‍යද? ඒක තමයි වෙන්නේ. ඒක තමයි. ඔව්. ඒ කියන්නේ කොහොමත් ඒ කියන්නේ කෙලෙසිච්ච ස්වභාවය නැති වෙනකොට ආයි උපේක්ෂාවට තමයි හිත යටෙන්නේ වැටෙන්නේ. එහෙමයි සොයනස් දැන් මම වහන්සේ පිළිතුරු දෙනකොට මම බලාපොරොත්තුනේ උපේක්ෂාවට පත් කරගත්තොත් එතෙන්ට නිරවුල් වෙනවා කියන එක. ඔව් උපේක්ෂා ඒ කියන්නේ අපි හොඳට ස්වභාවය තේරුම් අරගෙන අර දැන් මේ මෑනියු කිව්වා වගේ ඒකේ තියෙන එක්ක හේතු වශයෙන් බලන්න පුළුවන්. මේකේ තියෙන තණ්හාවක්ද මාන්නයක්ද ditthiyක්ද කියලා නිකන් හේතු වශයෙන් බලන්න පුළුවන්. එහෙමයි. එහෙම නැත්තම් නිකන් අපි සතිමත් වුණා නම් ආපු සිතුවිල්ල සිතුවිල්ලක් වශයෙන් දැකගත්තා නම් ඒකේ ඒකට මුලා වුණේ නැත්තම් ඒ කියන්නේ අපි ඒකෙන් බැහැරුණා කියන එකනේ. දැන් සිතුවිල්ලක් ආවා, නාම රූප ආවා, නාම රූප වශයෙන් දැනගත්තා. ඒකේ අස්සට ගිහිල්ලා ඒක වර්ධනය කරන්න ගියේ නැහැ. ඔන්න ඒකෙන් බැහැරුණා. බැහැරුණා නම් සතිමත් වුණා නම් මෙයාව පෝෂණය කරන්නේ කවුද? කෙනෙක් නැහැ. අපිම තමයි මේවා පෝෂණය කරන්නේ. ඉතින් මේවා පෝෂණය කරන්නේ නැත්නම් ඒගොල්ලෝ නැති වෙලා යනවා. මේගොල්ලෝ මේ හේතුන් නිසා හටගත්ත දේ හේතුන් පෝෂණය නොකිරීම හරහා නැති වෙලා යනවා. නැති වෙලා. ඊට පස්සේ ඉතින් හිත හිත හිත ස්වභාවයෙන් තියෙන උපේක්ෂාවක ඒ කියන්නේ හිත හිත දැන් අපි අරමුණු ඇසුරු කිරීම හරහා තමයි හුඟාක් ඔන්න hina වෙලා කෑ ගහලා ඉන්න ඒ ප්‍රීතියකට යන්නේ. ඊළඟට තවත් මොකක් හරි අරමුණක් ඇසුරු කිරීම හරහා තමයි ඔන්න කඳුළු හෙලාගෙන අඩාගෙන වැළපීගෙන යන්නේ. ඉතින් මේ අන්ත දෙකේනේ අපි ඉන්නේ. එහෙම නැතුව ඔන්න දැන් භාවනාව හරහා ටික ටික ටික ටික ටික යන්නේ උපේක්ෂාවකටම තමයි. කොහොමත් ඒ කියන්නේ හිතේ යථා ස්වභාවය, හිතේ ප්‍රකෘති ස්වභාවය උපේක්ෂා සහගත ගතියක්. ඔව්. හොඳයි. තේරුම් ගන්න. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් ති. ඔව්. ඉස්සරහට එන්න පොඩ්ඩක් එන්න ඉස්සරහට එන්න. මයික් එක පටන් ගන්න. ඔව්. සැඩ පහරක වේගෙන් එන්න පටන් ගන්නවා. සිතිවිලි. ඔව්. එනකොට මේ ඊට පස්සේ ඒ කියන්නේ භාවනා අරමුණින් ඉන්න වෙලාවට නෙවෙයි. ඔව්. ඊට පස්සේ හිතෙන් බලනවා මේ ඒ කියන්නේ ඒක දරන්න බැරි ප්‍රමාණයක් එනවා. ඊට පස්සේ හිතෙන් ඒක විමසලා බලනකොට සම්පූර්ණයෙන්ම හිස්සලා යනවා නැත්තරම නැති වෙලා. ඔව් ඒකමක් නෑ. ඔව්. ගොඩාක් වෙලා යනකම් ඊට පස්සේ හිස්ස පවතිනවා. ගොඩක් වෙලා යනකම් හිස්ස පවතිනවා. මොකක්වත් අරමුණක් එන්නේ නැහැ. ඊට කිසිම සිතුවිල්ලක් එන්නේ නැහැ. කමක් නෑ. ඒකේ වරදක් නැහැ. ඒ කියන්නේ ඕකේ කියන්නේ අපි ඔය කොයි දේ ආවත් ඒකේ ඒක දිහා දැනුවත් වෙලා ඒකෙන් බැහැර වුණා නම් අපි ඒක පෝෂණය කරන්නේ නැත්නම් ඊට පස්සේ ඒක ෂය වෙලා යනවා. සම්පූර්ණ හිතට පස්සේ ඊට පස්සේ ඉතින් ඒක හොඳ ඒ කියන්නේ සමහරට හොඳ ක්ලේශයක් ඇවිල්ලා ක්ලේශය අග අල්ලගත්තා නම් ක්ලේශෙන් බැහැර වෙලා ටක් ගාලා ඒකේ අගත් එක්ක අන්න අතෙන් තමයි යන්නේ. ඊට පස්සේ ඒක ගැන ආපහු විමර්ශනවත් හිතන්නවත් අවශ්‍ය නැහැ අවශ්‍ය නැහැ පෙර පරිදි හිත ඔහෙ පවතිනවා එච්චරයි එච්චරයි ඔව් අනිත් එක ස්වාමීන් වහන්සේ දැන් ආනාපාන සතියේ ගැඹුරු සමාධියකට යන්නේ නැහැ දැන් මම ඔබ වහන්සේ කියපු විදිහට සාමාන්‍ය තත්ත්වෙන් ආනාපාන සතිය හරහා ඊට පස්සේ කයට යොමු කරනවා කයට යොමු කරනකොට කයේ යම් තැනක ප්‍රකට වෙනකොට ඒකට විමසනකොට ඊට පරිබාහිරව වෙනත් තැනකින් වෙනත් විඳීම් ස්වභාවයක් හට ගන්නවා. දැන් මෙතන තද ස්වභාවයකින් වේදනාවක් ඇති වෙනවා නම් ඒක අතහරිනකොට තවත් තැනකින් නිකන් අර ඉදිකටු වලින් අනින ස්වභාවයක් එක්ක කසනවා වගේ එක්ක සතෙක් වැහුවා වගේ ඒ වගේ විවිධාකාර මුළු කය පුරාම යනවා. ඒකට මේ හැම තැනකටම හිත පවත්ව පවත්ව යන්න ඕනේද? ඒ කියන්නේ ඉතින් මෙහෙමයි. දැන් එක එක එක එක අය වඩන භාවනාව අනුව තමයි. දැන් මෑණිය වඩන්නේ ධාතු මනසිකාරය නම් ඔතෙන්දී මේ ඒ තැන් වලට යන්න වෙනවා. හැබැයි අපිටම දැන් මේ මෑණියෝ. දැන් මේ එයා දැන් ඉන්නේ වෙනම දැන් ඒ කියන්නේ විවේක ස්වභාවයේ වර්ධනය වෙන විදිහට දැන් එයා කටයුතු කරන්න. හැබැයි ඒ අවස්ථාවේදී දැන් මේ අරමුණු මතුවෙනවා. ඒ මතුවෙන ඒවට දාන්න ගියොත් වැරදි. එතෙන්දී එතෙන්දී දැන් අරමුණු ඇසුරු නොකරන සතියට තමයි එයා මුල් තැන දෙන්න ඕනේ. ඒ පැත්තෙන් යන්න ඕනේ. ඒ හින්දා අර එක එක යෝගියා ඉන්න ප්‍රදේශය අනුව තමයි උත්තර දෙන්න වෙන්නේ. ඒකට ප්‍රකට වෙන ස්වභාවයෙන් අත්හැරීම දැන් දැන් අත්දැකලා තියෙන්නේ දැන් ඔය මෑණියන් කියන්නේ සාමාන්‍යයෙන් හිත දැන් හිස්ව ස්වභාවයක් මේ විදිහ කියපු විදිහමද තියෙන්නේ. එහෙමනම් අරවට දාන්න අවශ්‍ය නැහැ. දැන් ඒ අපි අරමුණු ආවා කියලා අරමුණු වලට දැන් යන්න උවමනා නැහැ. ඊට වඩා මේ එහා ඒ ඊට වඩා හොඳ මට්ටමක් තමයි අරමුණු රහිත සතිය කියන්නේ. අරමුණු රහිත ප්‍රභාවය තමයි අපි වර්ධනය වෙන්න ඉඩ දෙන්න තියෙන්නේ. මොකද මේවා නැවත මේකට බලන්න අවශ්‍ය නැහැ. මොකද ඒ වෙන ඒ වෙන් ගන්න තියෙන ප්‍රයෝජන දැන් ලැබිලා තියෙන්නේ. හරි හොඳයි. හරි. ස්වාමීන් වහන්සේ. ඔව්. චොට්ටක් දෙන්නකෝ. තෙරුවන් සරණයි සම්හන්ස. අර කලින් මෑණියන්ගේ කිව්ව අවසාන කිව්ව දෙක එක තමයි මන්ට මේක ඉදිරිපත් කරන්න වෙන්නේ. ඒ මෑණියෝ කිව්වනේ අර සිතිවිලි අමතක වීම වගේ දෙයක් කියනවා කියලා. එතින් සම්හන්ස එහෙම දෙයක් වෙලා හැබැයි සම්හන්සේ පැවසු විදිහට අමතක වීම නෙවෙයි ඒක වෙන්නේ කියන එක. එතින්දී අමතක අර එකපාරට මතකේ නැහැ තමයි තමක් මේ වෙලාවේ වුණ දේ වුණත් මතකේ නැහැ. හැබැයි ආවර්ජණය කරලා ගත්තොත් අර ලස්සනට ගත්ත හැකි. තියෙනවා. ඔව්. නැත්තම් විනාඩි කිහිපයක් හරි යනකම් මතකේ නැහැ. නමුත් ආවර්ජණය කරන්න ඕනේ ස්වභාවයට එනවා. ඔව්. ඒතර ඒක ඒ ඇවිල්ලා තියෙන චිත්ත විසුද්ධිය ස්වභාවයටද එහෙම නැත්තම් අර එහෙම ආවර්ජණය කරලා ගන්න ක්‍රමයට ආපු හිත තව ඉස්සරහට වර්ධනය කර ගන්න ඕනේ. මේ පැත්තෙන් කොහොමද කියන එක පොඩ්ඩක් දැනගන්න. දැන් ඇත්තටම මේ මේ කියන්නේ අපිට ආවර්ජනය කරලා ගන්න උවමනා වෙන්නේ අවශ්‍ය ටික විතරයි. දැන් අපේ අපේ හිතේ සාමාන්‍යයෙන් රැඳෙන්නේ මතකයට මතකයට යන්නේ ඇත්තටම සමංගක් වෙලාවට මමයා වර්ධනය වෙන තැන් ටික. අපි තුන් දවසේ මොනවා මොන හරි කටයුතු වලදී කො අපිට වැදිච්ච ටික තමයි මතක හිටින්නේ. නැත්තම් තමන් එළියට ඇවිල්ලා ලොක්ක වෙච්ච ටික තමයි මතක හිටින්නේ. ඉතින් දැන් මේ මේ මේව හරහා ඔන්න ඒවවත් ලොකුවට ගන්නෙ නැහැ. ඉතින් ඒ හින්දා නිකන් අර අමතකුණා වගේ තමයි තේරෙන්නේ. දැන් වෙනදා නම් බුලුවන් තරම් අරමුණු කෝටියක් එක ඉන්නේ. දැන් එහෙම නැහැ හිත හිත ටික ටික ටික විවේක වෙන්නයි බලන්නේ. නිවෙන්නයි බලන්නේ. හිස් වෙලා ඉන්න තමයි අය කැමැත්ත. ඉතින් හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ. පොන්නම් ඉතින් පොඩ්ඩක් මතක් කරලා බැලුවාම මේ ඔක්කොම හැම දෙයක්ම මේ කිව්වත් වගේ මතකේ තියෙනවා. කියන්නේ යාට ඒකට ඕනම් පොඩ්ඩක් ආපසු ගිහිල්ලා බලන්න පුළුවන්. මේ ප්‍රත්‍යවේක්ෂා කරන්න බලන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඒ ඒ ඒ පැත්තදී හිතට හරි සැහැල්ලුවක් තේනවා. අර චිත්ත විසුද්ධිය ස්වභාවයට. චිත්ත විසුද්ධියක්. ඔව් චිත් දැන් ඕක අපි මේ මොකක්ද ඒකට කියන්නේ සප්තවිසුද්ධි ක්‍රමයට විස්තර කරනවා නම් ඔතෙන්දී ඉතින් චිත්තවිසුද්ධිය එහා ගිය ස්වභාවයක් කියලා තමයි කියන්න වෙන්නේ. චිත්තවිසුද්ධිය අපි කරන්නේ සමාධියකින් චිත්තවිසුද්ධියක් ගන්න. අපි තුන් සමත සමයක් වඩලා එතෙන්දී අපි හිතේ එකඟ භාවයක් කරහා නීවරණයටපත් කරනවා. නීවරණයටපත් කළා චිත්තවිසුද්ධියක් ගන්නවා. ඒක නෙමෙයි මේ යන්නේ. ඒ නිවරණ යටපත් වීමට නිවරණ යටපත් වෙලා ඊට පස්සේ සමාධියක් දිනු කරගෙන ඊළඟට සතිමත් වෙවි විපස්සනාවක් වැඩිම හරහා යන එක ඊට එහා යනවා. ඒ කියන්නේ මේකට වඩා ඉහළයි ඒක ඒ යන ක්‍රම තමයි. ඒ කියන්නේ එහෙම තමයි කියන්න වෙන්නේ. ඔව්. තව ගැටලුවක් තියෙන සානංශ සක්මන මම බොහොම ටිකක් අඩුවෙන් කරන්නේ මම කැමැති පරියන්කයට. සක්මනන්ට කලින් කළා නමුත් දිගින් දිගට වැඩි වේලාවක් කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ නිසාමයි මම මෙහෙන්න මේක හේතු කරගත්තේ. ඔව්. සනස මම සක්මනයකට කරන පොඩි කාලයේදී වෙලාවේදී කරනවා මේ අර මුලින්ම පටන් ගත්ත ප්‍රධාන මූල ආරම්භන ටික ඒක දැකලා වම දකුණ කියන එකත් දැකලා ඒකෙදි අර පොළවත් එක්ක ස්පර්ශ වීම ගැන ඒ ටික සේරම දකිමින් ඉදිරියට යෑමේදී වම දකුණ කියන දේ මාරු වෙද්දී ඒ අතර අවස්ථාවක් තියෙනවානේ. ඒකත් දැකලා ඒක මම එතකොට මෙතන තියෙන්නේ ඉදිරියට යාමක් කියලා දකිනවා. එතකොට එතනින් එහාට මට තාම මම ගන්න බැරුණ සන්නස ඔච්චර කාලයකට දැන් මම දැනගන්නත් එක තමයි මෙහි ආවේ. ඒ කියන්නේ සක් දැන් පරයන්කදී මොකද වෙන්නේ? පරයන්කෙන් නම් සාන ඒ කියන්නේ මේ ආනාපාන සති ඒක මට චුට්ටක් කියන්න. පරයන්කේදී නම් ස්වාමීන් වහන්සේ අර අර අම්මාගේ කලින් මෑණිගේ කතාවේ වගේ අර ශුන්‍ය ස්වභාවයට එනවා මම ඒක විදර්ශනා කර කර බලනවා. ඒ විදිහට තව ඉදිරියේදී නාම රූප වශයෙන් දකින්න උත්සාහ කරන දැන් තියෙනවා. හැබැයි සානතර කලින් ගැටලුවකට කිව්වා වගේ මම ධාතු මනසිකාරයට ගොඩක් කැමතියි. මම ධාතු මනසිකාරය හරහා ගොඩක් විමසනවා. ඔව්. දැන් මෙහෙමයි. අපි ධාතු මනසිකාරය හරහා හොඳට ත්‍රිලක්ෂණයේ වැටහිම වැටුණා නම් ඊට පස්සේ හිමීට ශුන්්‍යත අනිමිත පැත්තට තමයි හිත නැංවෙන්නේ. මොකද ත්‍රිලක්ෂණය වැටහුණා නම් හිත ක්‍රමානුකූලව අරමුණු කෙරෙහි විරංජන වීමක් වෙන්න ගන්නවා. අරමුණු වලින් බැහැර වීමක් වෙන්න ගන්නවා. ඒ ඒ බැහැර වුණාට පස්සේ ආයි ධාතු මනසිකාරයට එන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ යන්න තියෙන්නේ අර අනිත් මේ නිමිති නැති ස්වභාවයේ හිස්ස භාවයේ අරමුණු ඇසුරුන් නොකරන අනිශ්චිත ස්වභාවය. අනිශ්චිතෝච විහෙරතිනේ යන්න තියෙන්නේ. අනිශ්චිතෝච විහෙරති නචකින්ජි ලෝකේ උපාදීයදී මේ අනිශ්චිත ස්වභාවයේ තමයි බුදුහාමුදුරෝ ඕනම අනුපස්සනාවක නැත්නම් හතර සතිපට්ඨානයේ හැම පර්වයක් අවසානයේ බුදුහාඳුරුව අවධාරණය කරන්නේ ඒකනේ අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති ඕක තමයි ඉතින් අන්තිමට හැම එකම මේ ප්‍රතිඵලය වෙන්නේ ඉතින් එතෙන්දී ආයෙත් දැන් මේ ධාතු මනසිකාරයට යන්න ඕනේ නැහැ ධාතු මනසිකාරය හරහා අතෙන්ට කෙනෙක් ගියා නම් එතකොට අතන තමයි ඉන්න තියෙන්නේ මොකද බුදුහාඳුරුව ඊට පස්සේ කියන්නේ බොජ්ජංග වඩන්න නම් මේ බොජ්ජංග වැඩෙන්න දෙන්න තියෙන්නේ මේ බොහොම සාමකාමී පරිසරයක. කියන්නේ විවේක පරිසරයක. අර අරමුණු නැති ස්වභාවය ඇසුරු කරන පරිසරයක. දැන් අනිශ්චිත වෙන්න තියෙන්නේ අරමුණු. සංස්කාර ස්වභාවයන් අනිශ්චිතයි. ඒක ඇසුරු කරන්නේ ඒ වෙනුවට ඇසුරු කරන්නේ මොකද්ද? විවේක නිස්සිතං. විවේකය ඇසුරු කරනවා. හිතේ කියන්නේ ගාක් මේ සිද්ධි බහුල වෙන්නේ නැතුව නිකන් හිත විවේක වෙන ස්වභාවය ඇසුරු කරනවා. ඊළාට විරාග නිස්සිතං. විරාගය තමයි ඇසුරු කරන්නේ. ඒ කියන්නේ දැන් අරමුණු වලට ලොකුවට අනන් ඉස්සලා තරම් අල්ල බදා ගන්න යන්නේ නැහැ. නිකන් දැන් හිතේ තියෙන්නේ පොඩ්ඩක් නිකන් අර ඇල්මරිච්ච ස්වභාවයක්. තේරෙන භාෂාවෙන් කියනවා. විරාග නිස්සිතං. නිරෝධ නිස්සිතං. දැන් අර අරමුණු වලත් ඇති වෙන ස්වභාවයට වඩා නැති වෙන ස්වභාවය තමයි බලන්නේ. බැලුවට පස්සේ හිස් ස්වභාවයක් එනවනම් ඒ හිස් ස්වභාවය තමයි ඇසුරු කරන්නේ. ඊළඟට වස්සග්ග පරිණාමින් කියන්නේ මේ එන දේ යන බවක් දන්නවා. ඉතින් ආවනම් එකක් ඉතින් තේරුමක් නැහැ මේක තියන් ඉඳලා ඇතුලේ ග්‍රහණය කරලා ඉඳලා තල්ලු කළා දාන්න තමයි බලන්නේ. ඉතින් ඔය ඔය විදිහට තමයි ඒ මොකක්ද ඒකට කියන්නේ මේ බොජ්ජංග වඩන්න කියලා බුදුහාමුදුරු කියන්නේ. බලන්න බොජ්ජංග සංයුත්තේ එහෙම තියෙනවා. විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමින් සති සම්බොජ්ජංගම් භාවේති. විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමින් ධම්ම විචේ සම්බොජ්ජංගම් භාවේති. ඔය විදිහට බොජ්ජංග හතගෙනම කියනවා. ඉතින් ඔය ඒ ඒ ටිකේ යනකොට දැන් අර ඉස්සෙල්ලා තරම් වෙහෙසෙන්න අවශ්‍ය නැහැ. ඉස්සෙල්ලා නම් අපි මේ අරමුණු ගන්නවා, ඒවා සම්මර්ෂණය කරනවා, ඇතිවීම නැතිවීම බලනවා, සෑහෙන ඔට්ටු වෙනවනේ. එහෙම නෙමෙයි දැන් යන තියෙන්නේ. දැන් පුළුවන් තරම් හිත නිවනිවාර හිත දිහා බලබලා හිතේ කෙලෙස් වලට මුලා නොවි යන පාරකට තමයි දැන් යන්න තියෙන්නේ. ඔව්. ඒක තමයි සන්නත අර මේ ළඟදී අත්දැකීමක් ආවා කියන්නේ බස් එකේ යද්දී සාමාන්‍යයෙන් මොකක් හරි මම ගොඩක් වෙලාවට බස් එකේදී බුද්ධාන සතිය තමයි අරමුණු කරගෙන යන්නේ. ඒක ගැටලුවක් දන්නේ මම නම. දැන් දැන් හිත පුළුවන් තරම් මේ කියන්නේ විතර්ක වලින් අඩුව තියන්න. දැන් බුද්ධානුස්සතියදීත් අපි කරන්නේ විතර්ක කරනවානේ. දැන් දැන් විතර්ක සමනයකට තමයි භාවනාව යන්න තියෙන්නේ. විපස්සනාව ටික ටික යන්නේ. ප්‍රපංච සමනයකට මුලින් යන්න ඕනේ. පුළුවන් තරම් අපි කියන්නේ කතන්දර ගොතකොතා මේ වෙන ලෝකවල අතුරුමං වෙලා ඉන්නේ ප්‍රපංච කරන ස්වභාවය ටික ටික අඩු වෙන්න ඕනේ. ඊළඟට මෙතෙන්දෙත් දැන් යන්න තියෙන්නේ විතර්කත් සමනය කරන්න ඕනේ. විතර්ක සමනය කියන්නේ දැන් අපි දැන් බුද්ධානුස්සතිය හොඳයි ඒ කාලෙදී. දැන් හැබැයි ඊට වඩා මේ ගැඹුරක යන්නේ. නෑ ඒ කියන්නේ අර බස් එකේදී වගේ යන තැනකදී නිසා මම බලන්න බලන්න උත්සාහ කළා. ඒ කියන්නේ හොඳට මේක ප්‍රගුණ වුණා නම් Tamanටම තේරෙනවා මේ ඊට වඩා හොඳයි මේ හිත නිකන් උපේක්ෂාවේ තියන් යන එක. එහෙමයි. එහෙම යද්දිසන්නස අර බස් එකේ තියෙන අර දර්ශන දාන මොකද ටීවී එක තියෙන වෙලාවක මගේ ඇහැ ගැටුණා ඒකෙදි. ඒකෙදි මට එකපාරට අරමුණු වෙච්ච දෙයක් තමයි මේ සේරම විකාරත් එක්ක යන මේ දුකක්මයි කියන දේ එතකොට මට බුදුරජාණන් වහන්සේගේ දේශනා මාලාව එක දිගට මතක් වුණා මේ ලෝකෙ ඉක්මනට අයින් වෙන්නමයි වටින්නේ අයින් වෙන්නමයි වටින්නේ කියන ඊට පස්සේ රාහුල සවනන්ත දේශනා කරපු සූත්‍රය මතක් වුණා ඒකත් කියනවා මේ ඇහැ අනිත්‍යයි කියලා අහන තැනදී මේක සුබද ප්‍රණීත නැද්ද කියලා අහන තැන තියෙනවානේ. ඒ හින්දා එන්නේ ටික මතක් වෙලා මේක අයින් වෙන තමයි වටින්නේ කියන තැනවා. හැබැයි අරක එක ගැටීමක් නෙවෙයි උනේ. කියලා එන්නේ වගේ තත්ත්වයක් ආවා කියලා. ඒ කමක් නැහැ. කියන්නේ අපිට කියන්නේ ටික ටික ඉතින් කොහොමත් කියන්නේ කෙලස් වලින් අයින් වෙන්න උමනාවයි කෙලස් වලින් අයින් වෙන්න අවශ්‍යයි කියන එකෙන් යන්න. එහෙමයි. එතකොට ලේසි. එතකොට ඒ අර ඔය කරන ටික දිගටම එහෙම කරගෙන යන දිගට කරගෙන යන්න. දිගට කියන්නේ මෙතෙන්දී අපි නිකන් යන්නේ මේ අර කලින් විස්තර කරා වගේ දැන් හිතට විවෘත වෙන්න දෙනවා. පොඩ්ඩක් විවෘත වෙලාම මෙයා කොහෙද දැන් දුවන්නේ? මොන අරමුණු වලටද යන්නේ? එහෙම බල බලා දැන් අර දුවන දුවන පැති වලින් බල බලා බේර ගන්න ඕනේ. හොඳයි. අපි ඉස්සරහට තව ටිකක් කතා කරමු. හොඳයි. හොඳයි. හොඳයි. එහෙනම් මම හිතනවා අදට ඇති කියලා මේ ආරම්භක යෝගීන් ඉතින් බය වෙන්න එපා මේවා කතා කරා කියලා. <laughs> මේ ආරම්භක අය තමන්ගේ ඒ මේ භාවනාව කරගන්න. මොකද මේ ඒ කියන්නේ මෙතන ඉන්න ඇත්තටම භවනාව සෑහෙන කාලයක් තිස්සේ ප්‍රගුණ කරපු අයත් ඒ වගේමයි ආරම්භක යෝගිනියුත් ඉන්නවා. ඉතින් මෙතන මේ ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ පෙන්වන මාර්ගය අපි වඩනවා නම් ප්‍රායෝගිකව අපි දියුණු කරනවා නම් අනිවාර්යෙන් අදටත් ප්‍රතිඵල තියෙනවා. ඉතින් ඒකයි මේ මෙතනවත් අදටත් සනාත වෙන්නේ. කියන්නේ මෙතන තියෙන්නේ මේ වැඩි යුතු දහමක්. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ප්‍රායෝගික දහමක්. ඉතින් අපිත් මේ දැන් මේ දවස් පහක් මේ ඒ සඳහායි ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ආරම්භක යෝගයෙන් විශ්වාසයක් ඇති කරගන්න මේ දහම අපි දියුණු කර යුතුයි. මේක අදටත් වළංගුයි. මේක අදටත් නෛර්යානිකයි. ඒ නිසා මමත් මේ දහම තුලින් මගේ හිතේ කෙලෙස් ස්වභාවයෙන් අඩු කරගන්න, හිතේ තියෙන දැවිල්ල, තැවිල්ල අඩු කරගන්න උත්සාහත් වෙනවා කියන අදිෂ්ඨානයක් ඇති කරගෙන ආරම්භක යෝගිනුත් ටික ටික තමන් ඉන්න තැන ඉඳන් උත්සාහත් වෙන්න. ඉතින් අද දවසේ ධර්මදේශනාවත් ඉතින් අප සියලු දෙනාටම උතුම් වූ නිවන් සුවබෝධය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු.